ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් පාසක මහත්වරුත් සම්බන්ධ කරගෙන අපි ශාතිපතා චාරිත්‍රානුකූල පාතන ධර්මදේශනා වාරයටයි සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ ධර්මදේශන ආරම්භ කිරීම සඳහා ශිර්ෂනාම සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඛතම් භනයේ සක්කාය දිට්ඨි හෝති ඉදහා උසෝ විසාකං අස්සුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මේ අවිනීතෝ සප්පුරි ධම්මෝ අකෝ විදෝ රූපං අත්තනෝ සමනපස්සති රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං සමනපස්සති තී මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් උපාසක මාතුරු ශීල දනාම මුගක් කාලවට අහලා පුරුදු වචන ටිකක් එහෙම නැත්නම් වෙන විදිහට කියනවා නම් සංකල්පයකුයි මේ අද චුල්ල වේදාල සූත්‍රය මුල් කරගෙන පවත්තන්ට යෙදෙන මේ ඒ දේශනා මාලාවේ 6 වෙනි අංකයට මාතෘකාව වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. මෙතන ඉන්න බොහෝ දෙනා දන්න පරිදි මේ වේදාල සූත්‍රය නැත්නම් මේ වේදාල ධර්ම කොටස සර්වඥ භාසිතයේ නවංග සත්තු ශාසනයේ ව්‍යාකරණ වේදාල්ල කියලා ගැඹුරු අර්ථ අඩංගු ධර්ම වශයෙන් තමයි කවුරු පිළිගන්නේ. මේක බැලු බැලමට සර්වඥ භාසිතක් නොවුනට නොවුන්ට නොවෙන්න හේතුව මේක පවතින්නේ සර්වඥ ශ්‍රාවකයන් ශ්‍රාවික ශ්‍රාවක ශ්‍රාවිකාවන් දෙක අතරයි. නමුත් පස්සේ මේක සර්වඥාන්සේගේ අනුමත වෙන නිසා ඒක සාමාන්‍ය භාෂිතයක් විදිහට ගෑනවා. එතකොට මේ චුල වේදාල සූත්‍රයට පසුබිම සකස් වෙන්නේ විවාපත් යුවලක් වශයෙන් හිටපු ඒ ධම්මදින්නාවත් විසාඛාවත් දෙදෙනා ඊටාත්ම කුලවන්ත ධනවන්ත රටේ හොඳ නමක් ඇතුළු හිටපු දෙදෙනෙක්. ඒ දෙදෙනාගේ මේ විසාඛෝපාසකතුමා ਸਰවචනාංශේ නිතර දැකීම නිසා ඒ ධර්මයේ පහළ වෙනකොට එතුමා ආරණ්‍ය වාසී උපාසකව පූර්ව ජීවිතය ගත කරන්නට ශීත සකස් කර ගන්නවා. අන්න එතනදී එහෙම වීමට හේතු හොයන, එහෙම වීමට හේතු සාකච්ඡා කරන සාමාන්‍ය GestureDetector කැම මේසේ සාකච්ඡාවකදී ධම්මදින්නාවට අදහසක් එනවා මේ මේ ලෝකයේ වෙනස් වෙනත් ජීවන රටාවක් තියෙනවා. මේ අපජිත ප්‍රවෘජිත ජීවන රටාවක් තියෙනවා. ඒකට ඒ ජීව ඒ ජීවන රටාවේ උත්කෘෂ්ඨ අවස්ථාවට දැන් ඇවිල්ලා තිනවා සර්වචනාංශේ ලෝකේ පහළ වෙලා ඒ සංඝ ශාසනය ඇති කරලා තියෙනවා කියන්නේ. ඉතින් මේක පිළිබඳ හාංකාවිෂයක්වත් දන්නේ නැහැ. එදා ඒ කුස්සියම්ම කෙනෙක් විදිහට කැමේසිදී තමන්ගේ ස්වාම පුරුෂත්වක සාකච්ඡා කරනකොට නමුත් අර ගිනාවු පින ඇතුලින් ගිනාවු විභවය නිසා පුණ්‍යස් මහිමේ නිසා ඉතින් මෙතුමට පුළුවන් නම් ඇයි මට බැරි කියලා අදහසක් පහළ වුණා. ඒ නිසා දෙන්න දෙන්න මහල් එකතු වෙලා කතා කරලා දොරදන් දීලා වස්තු ඔක්කොම දන් දීලා පැවිදුණා. ඉතින් ඒකයි පසුබිම වෙලා තියෙන්නේ. කෙසේ නමුත් මේ උසාක උපාසකතුමා දැනගත්තා මේ තරම් ਸਰවඥ ආශ්‍රවාංශය ආශ්‍රය කරලා මෙච්චර අමාරුවෙන් Taman ඒ ආර්ය මාර්ගයේ මගක් දුරට ගමන් කරා සෝවාන් සකදාගාමී අනාගාමී තත්ත්වයටපත් වුණා. ඒක කියන ගැඹීරත්වයක් ඒකට තමන් මොන තරම් මේ ගෘහ ජීවිතය ගත කරද්දී කැප වෙලා අප වෙලා ජීතරුන් දඩවත් නොදැනෙන්න මේ කරගෙන ගිය දක්ෂකම මේ කරගෙන ගිය ශිල්පීය ඥානය කවදාකවත් ඔය හිතන තරම් පැනලා ගිහිල්ලා පැවිදි වුණාට ධම්මදින්නාට නම් ගන්න බැරි වෙයි කියන හැඟීම තිබුණා කියලායි මම හිතන්නේ එහෙම කියන්න බෑ. ඉතින් අනාගාමී කෙනෙකුට එහෙම පහළ වෙනවද කියන දාන්නේ නෑ. කොහොම නමුත් සමාජපත්‍ය බලනකොට මේ සිද්ධිය පසුවෙම එහෙමයි පේන්නේ. එහෙම පුරුෂ පක්ෂය ස්ත්‍රී පක්ෂයේ විශේෂයි හැඳිමිටේ මොලේ කියලා කල්පනා කරාට ධම්මදින්නාව කැමේ සිටි ස්වාමපුරුෂත් එක්ක හම්බ වෙලා කුසියම කෙනෙක් විදිහට මේ පැවිද්ද ගැන කල්පනා කරාට ඒ කර්මයේ දිචිතාලෙට ධම්මදින්නාව පැවිදිලා බොහෝම දුර පළාතකට ගියා තනියම ඒ සම්බන්ධතා සියල්ලකම තුලින් දුරවන් වෙලා තමන්ගේ ඒ සමධර්ම සම්පූර්ණ කරගන්න. ඉතින් විසාකසුමා කොහොම හිතුවත් ලෝකයා ස්ත්‍රී පක්ෂය ගැන කොහොම හිතුවත් ධම්මදින්නාව පෑන්න පිම්ම විසාකතුමා වගේ මග නැතරෝනේ කෙලින්ම අරහත් වෙටපත් වෙනවා. අඤ්ඤ භාවය දක්වම ගමන් කරනවා. ගමන් කරාට පස්සේ ඒ තමන් මේ ආපු ගමන පිළිබඳ විශාල ගරු භක්තියක් ගුරු භක්තියක් ඒ වගේම මුදිතාවක් පහළ වෙලා නැවත ඒ චේතනාරාමයේ ආශ්‍රයට පැමිණියා සරුවච්චන් වහන්සේට තමන්ගේ අඤ්ඤ භාව ප්‍රකාශ කරා. ඉතින් අඤ්ඤ භාව ප්‍රකාශ කරන වෙලාවෙදිත් ඒක මට පේන්නේ ළඟ ඉඳලා නැහැ කවුරක්වත් සරුවච්චන්ස්ට ඇවිල්ලා යමක් සඳහා ස්වාමීන් වහන්සේ මුගී කියතෑරියාන යමක් සඳහා මම මේ කහවත පෙරෙව්වනම් ඒක සම්පූර්ණ කරා. පරබිම දබුවා Brahmacharya විශ්වා මම අඤ්ඤා භාවය ප්‍රකාශ සාක්ෂාත් කරා කිව්වා. කියලා ගිහිල්ලා ඒ ආපු වෙලාවෙම ඒ සරත්තු රාශියේ ඉන්නකොට විශාකතුමාගේ අර පරණ මම අර කලින් කියාපු මට හිතිච්ච ඒ දකේ නිසා කල්පනා වුණා පැනගෙන ගියාට මොකද දැන් ආයෙ අවිල්ල ඉන්නවා. ඉතින් අනේ පරණ ගෑණිනේ නැත්නම් පුරාණ දූතිකාව කියලා පොතේ සඳහන් කරා. ඒ නිසා ගිහිල්ලා බලන්න ඕනේ මෙයා ඒ විශාල කැපකිරීමක් කරලා මේ පැවි කරව පැවිද්දේ පළප්‍රයෝජනක් තියනවාද කියලා. ඊළ කියාර පස්සේ දැන් සමාජ තත්ත්ව වෙනස් ධම්මචින්නාව තිරණියක් ප්‍රවෘත්ති උපසම්පදා ලැබු කෙනෙක් විසාක කියන උපාසකේ. ආරි විවරයෙන් බලනකොට ධම්මචින්නාව රහතන් වහන්සේ නමක් රහත් මෙහිණින් වහන්සේ නමක් විසාකතුමා අනාගාමි කෙනෙක්. නමුත් මේ ප්‍රශ්න ඇහිල්ලේදී පේන්න තියෙනවා මේ ධම්මචින්නාවකේ මේ අලුත් తত্ত্বය විසාකතුමාට ප්‍රමාණ කර ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා නමුත් එහෙම කෙනෙහිලි බසක් කිව්වේ නෑ. එහෙම නැත්නම් අතපල්ලේ දාලා කතා කරේ නෑ. මේ ගඟට තල්ලු කරා. දහම් ගඟට තල්ලු කරලා බැලුවා ගැඹුරදී පීනන්න පුළුවන්ද කියලා. පරීක්ෂණයට ලක් කරා. ඒ ලක් කරනකොට අහපු ප්‍රශ්න ටික තමයි මේ චුල්ල වේදාල සූත්‍රයේ කතා සාධීරී තියෙන්නේ. මම මේ මතක් කරේ ඒකට හැමදාම වගේ අපි කරන විදිහේ පොඩි පසුබිම ඉතිහාසයේ මතක් කරගන්නවා නැත්නම් නිදානය සීපත් කර ගැනීම. ඉතින් ගිය පාර අපි ඉදිරිපත් කළේ විශාකතුමා අහනවා ධම්මතින්නාගෙන් මේ පංචස්කන්ධයේද පංච උපාදානස්කන්ධය වෙන්නේ එහෙම නැත්නම් පංචස්කන්ධයෙන් පිට දෙයක්ද උපාදානස්කන්ධ වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා ඒක තෙල් ගෙඩියක් පෙන්නලා මේකෙදිද මේකද කන්නේ කියලා අහනවා වගේ. එතකොට විසාකාව ධම්මදිනා කියන්නේ අපේ පොත් ඇරලයි කන්නේ කියලා. ඔකම තමයි හැබැයි පොත් ඇරලයි කන්නේ කියනවා වගේ හරියට උපාදාන සහ උපාදානස්කන්ධ අතර ඒ පවතිනා වූ විනසසියුම් අර්ථ ભેදය සඳහන් කරලා කියනවා ඒ උපාදානයන් කෙරෙහි ඇති ඡන්දය ප්‍රේමය තමයි තමන්ගේ සංසාර බැම්ම දිගට දික් කරලා සංස්කාර වෙලා ඒ සංස්කාර නිසා අවිජ්ජාපච්ච සංඛාර වෙලා සංඛාර නිසා විඥානේ පහළ කරනවා. ඒ විඥානය මේ සංස්කාරවල ප්‍රතිෂ්ඨාවක් ලබන තාක්කල් ඒ විඥානේ නාම රූප පහළ කරනවා. යම් දවසක උපාදාන තිබුණට උපාදානස්කන්ධයක් වුණාට ඒ උපාදානස්කන්ධ උපාදානස්කන්ධ වශයෙන් දැනගෙන ඒ વિશે ඡන්දේ ප්‍රේමය ඇති කර ගැනීම තමයි මොඩකම කියලා කියන්නේ. ඒ නිසා ඡන්දයක් ප්‍රේමයක් ඇති කර නොගෙන මේ උපාදානස්කන්ධ Taman තුල පහළුණත් ඒවා හඳුනා නොගෙන මම නොකිය මගේ නොකිය මගේ ආත්මේ නොකිය සිටීමෙන් මේ උපාදානස්කන්ධ සංස්කාර නොවි විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නොදී විඥාණය අසරණ කරනවා. අපපතිත විඥාණය බවටපත් කරන්න පුළුවන්. එහෙමපත් කරනවා කියන්නේ සියුම් අර්ථ ભેදය අතර එන්නනම් උපාදාන උපාදානස්කන්ධයක් වෙලාමයි අතාරින්නේ. උපාදාන උපාදානස්කන්ධයක් වෙන්න ඉස්සර වෙලා තැරිලා කරන්න බෑ. ඒ නිසා උපාදානස්කන්ධයම තමයි උපදාන ස්කන්ධ විඥාන පුරුද්දට ඒ උපාදාන කෙරෙහි මේ අලවදා ගන්න ගතියක් එනවා. අගේ ගාගෙන යන මිනිහා පිටුරු ගහරි එල්ලෙනවා වගේ. මොකද එල්ලුණාට පස්සේ ඒ මේ ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න මිසක්කා ඒක කරේ තියාගෙන ඒක මමය මාගේ කියලාගෙන ප්‍රේමයක් ඡන්දයක් මේකට පාර කරගත්තොත් ඒ මතින් විඥාන ප්‍රතිෂ්ඨාව ලැබෙනවා විඥාන ආහාරයක් ලැබෙනවා ඒ උපාදානස්කන්ධයට ඇති කරති ප්‍රේමය නිසා අන්න එතෙන්දී ඒක සංස්කාර වෙනවා. මෙතන සංස්කාර නොකරගෙන උපාදානස්කන්ධ උපාදානස්කන්ධ මට්ටමින් නතර කරනවා කියන එක ගැඹුරුමයි. ඒක රටපාල ස්වාමීන් සඳහන් කරන්නේ උගලක් ඇටවුවට පස්සේ හැම කාපන් බිලිට අහුවෙන්නේ නැතුව උගල ගස ගන්න නැතුව එනිසා හැම නැති තැනක රසමස උලක් කවදාකවත් අපිට ලැබෙන්නේ මේ දාලා දෙන්නේ රසමස වල තමයි ඒක කන්න ඕනේ. මේක ඇතුලේ කොක්ක තියෙනවා කියලා දැනගන්න. කොක්ක කිටින්ම කොක්ක පිටින්ම ගිලින කොරම තමයි මේ බිලි වායමනේ බිලි ගසන. ගැස්සුවට පස්සේ මාළුවා කොට ඊට පස්සේ තින් ආය නඩු නෑ. ඊට පස්සේ කතා කරන්න දෙයක් නෑ. ඒ නිසා මේ කන්නේ යමක් මේ හැම ඇතුලේ අනිවාර්යයෙන්ම බිලියක් තියෙනවා. මම ඒකට ප්‍රේම කරන්නේ නෑ. ඒක ප්‍රේම කරන්න බෑ. ඒක තාම භයානක දෙයක්. දැක්කනම් ඒක දන්නවනම් මේ මාමුදේ කොහෙද මේ වගේ රසමසවලු කියලා බය වෙලා කියලා කරන්නත් බෑ. කනකොට හිටිය පිටින් කියලාත් බෑ. අනේ ඒකයි මේ මේ ධර්මයේ තියෙන ගැඹීරත්වය. උපාදාන දුරින්ම දුරු කරාට අපිට කවදාකවත් කොට වෙන්න හම්බ වෙන්නේ නෑ. උපාදාන ස්කන්ධයක් වඩපත් වුණාට ඒකේ දෝෂෙකුත් නෑ. නමුත් ඒකෙදි යම් ප්‍රමාණයට සංස්කාර වෙලා ඒ සංස්කාර වුණාට පස්සේ මේ සංස්කාර વિશે කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බැඳී ගත්තොත් ආයතනයේදී අමතර ලාභයක් ලබන විඥානය සුපතිත්ිත භාවය අන්නේ සුපතිත්ිත භාවය මත ඉතින් පුනර්භවයක් ඇති කරනවා. අද ඒකේ පාරකේ ඒ පසුවින් චිත්‍රයත් එක්ක අද මේ විශාකෝපාසකතුමා ධම්මදින්න මෙන්නාසගෙන් දෙන්නා සිංහානවා කතම්පනයේ සක්කාය දිට්ඨි හෝති දැන් මේ දෘෂ්ටි ඇතිවීම සක්කාය දිට්ඨිය පහළ වීම කෙසේනම් වන්නේද? නැත්නම් සක්කාය දිට්ඨිය වෙන්නේ කොහොමද කියලා. ඒ උත්තරය ඊට ප්‍රශ්න ප්‍රශ්න කියලා කියන්නේ සක්කාය දිට්ඨිය නම් සංයෝජන ධර්ම පහළ වීමේ ප්‍රශ්නය ඊට පස්සේ ඒකට පිළිතුරු දුන්නාට පස්සේ යටින් සඳහන් කර තියෙනවා කතම්පනයේ සක්කාය දිට්ඨි නොහොති කිය. මේ සක්කාය දිට්ඨිය වෙන්න මේ වාතාවරණය තිබුණාට ඒක ගබ්සා කරන්නේ කොහොමද? වඳ කරගන්නේ කොහොමද? ඒකෙන් ගැලවෙන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය තියෙන වාතාවරණයේදී නොවන විදියට වැඩ කරන්නේ කොහොමද? ඒක හැම කාලා උගුල ගස ගන්න නැතුව ඉන්නේ කොහොමද කියන අර ප්‍රශ්නේම තමයි ඒක විදිහට බලනවා මේ සක්කාය උපාදානයේ සඳහා ඇති වෙලා ඒ උපාදානස්කන්ධය සක්කාය දිට්ඨියක් වශයෙන් ගන්න ඒක කරපින්නකට ජීවත් වීමෙන් සංසාරෙට බැඳෙන හැටි ඒක සක්කායිට වෙන හැටි නොවන හැටි පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකෙදී පළවෙනි කොටයේ තියෙන්නේ සක්කායිට්ඨිය ඇති වෙන හැටි. ඒක මේ උපාදානස්කන්ධ වශයෙන් ගත්තේ පංච උපාදානස්කන්ධ නම් වශයෙන් කියනවා නම් මේ විස්තරය දැන ගැනීම පිළිස රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංස්කාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියලා මේක බෙදන්නේ. මේ නාම රූපේ තමයි. මේ නාම රූපය රූප කොටහ තේරෙනවයි කියලා හිතලා නාම කොටස විස්තර කිරීම සඳහා කරන මේ විග්‍රහයට තමයි මේ පස් ආකාරයට බෙදන්නේ. යම් කිසි කෙනෙකුට නාම කොටස තේරෙනවා රූප කොටස තේරෙන්නේ නැහැ කියලා කොටහක් ඉන්නවනම් ඒගොල්ලන්ට කියනකොට කියන්නේ මේ මේ බෙදීමම තමයි නාම රූපම තමයි පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන කියලා. එතකොට රූප කොටස හතරට කඩලා පෙන්නනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම විඥාන කියන තනි නමට දානවා. මෙතනදී පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරම එකම රූප කොටස දානවා. ඊට විඥාන කියලා බෙදපු එක වේදනා සංඥා සංකාර විඥාන කියලා බෙදපු. ඒ කියන්නේ සමහර විටක අපි පංචිල් ගන්නකොට මුසාවාදා වේරමණී කියන ආජීවට්ටමක සීලය කඩනකොට ඒක පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාව මුසාවාද කියලා හතරට කඩනවා. මේ ඉදිරිපත් කරන ක්‍රම. අනේ මේ විදිහට රූප කොටා තේරුම හොඳයි නැත්නම් ඒක තේරුම් ගන්න අමාරු නෑ. නමුත් නාමස්කන්ධය තේරුම් ගන්න අමාරු වෙන වගේ කියලා හිතන චරිත වලට දේශනා විලාසයේදී දක්වන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන බිඳුවයි. ඉතින් ඒකදී ධම්මදින්න තිරින්නාංශ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් අසුතවත් පුරුෂ ජනෙක කියන්නේ අර ලෝකයේ පිළිබඳවත් ආධ්‍යාත්මය පිළිබඳවත් එහෙම නැත්නම් අනුන්ගේ සුභ සිද්ධියක් තමන්ගේ සුභ සිද්ධියක් පිළිබඳවත් දැනීමක් නැති නිකම්ම නිකම් කටබඩ පුරවන જાති මිනිස්සේ අන්නේම ඒ කියන්නේ සංසාර සත්‍යය කියලා ගත හැකි මිනිස්සේ ඒ මිනිස්යා අසුචවත් පුතඥේ බණක් අහලා නැහැ එහෙම කරලා නැහැ ඒ වගේම විතරක් නෙවෙයි ආර්යයන්න් අදස්සාවි මේ ලෝකේ කලාස්කින් පෙරපින් කරපු ඇස්තෙක්කට හම්බ වෙන ආර්යයන් වහන්සේ නමක් දැකලා නැහැ. ඒ කියන්නේ රූකඩේ දැකලා නැහැ කියන එක නෙමෙයි. ආර්යනාච කියන්නේ කවුද කියන එක කවදාකවත් වැලියෙන් මැණික වෙන් කරලා දාන්න නැතුව වගේ පුද්ගලයා දැක්කට මෙයාගේ තියෙන ගති කොහොමඩක්වත් අඳුරන්න බෑ. එකට ජීවත් වුණත් අඳුරන්න බෑ. පිටිපස්සෙන් ඇවිද්ද අඳුරන්න බෑ. මොකද දකින්නේම කාමභෝගී පැත්ත, එහෙම නැත්නම් උපාදාන කරන පැත්ත, එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය ඇති කරන පැත්තමයි දකින්නේ. ඉතින් ඒකට අනිත් පැත්ත පේන්නේ නැහැ. එනිසා ආර්යයන් අදස්සාවි. ආර්ය ධර්මයේ අකෝවිදෝ නිසා ආර්යයන් වහන්සේලා ආශ්‍රය කරලා ආර්යයන් වහන්සේලා ඒ ආර්යත්වයටපත් වෙන්න හෝ පත්‍චාර්යත්වයෙන් නොපිහි අභිවෘද්ධියක් ඇති කිරීම සඳහා ආර්ය ධර්ම වගේකට ප්‍රතිපදාවකට ධර්ම විනය කියලා මේකට කියනවා. ධර්ම විනයක් අනුවයි ගත කරන ජීවිතය හැම වෙලාවෙදීම හැකි තාක් දුරට ඒ ආගම ධර්මයේ අනුව ගත කරනවා ඒක දසා අරිය ධම්මේ අරියණං අදසාවි අරිය ධම්මේ අකෝවිදෝ ඒ කියන්නේ ආර්යනාසලා මේ මේ ජීවිතය ගත කරන්න ඉසන් ජගත මූල ධර්ම දනිනේ. කෝවිද කියලා කියන්නේ දක්ෂ කියන වචනේ අකෝවිද කියලා කියන්නේ අදක්ෂයි. අරිය ධම්මේ අවිනීතෝ. ඒ නිසා යා උත්සාහයක් ගන්නෙ නෑ. මේ ආර්යයන් වහන්සේලාගේ පිට මාවත ප්‍රතිපදාව අනුගමනය කරන්න. හැබැයි ඒක දොස් කියන්න නම් කොහොමනක්වත් බෑ. ඒකෙත් හොඳට මතක තියාගන්න ඕනේ. උපාදාන වුණාට පස්සේ තමයි අවශ්‍ය නම් උපාදානේ භාගකම තේරෙනවා උපාදාන නොකර ඉන්න පුළුවන්. උපාදාන කරගන්නට උපාදානයේ වශයෙන් දැක්කේ නැත්නම් ඉතින් ඒක කවදාකවත් ඒ පුදුලට උපාදානයෙන් ගැලවුමක් නැහැ. ඒ වගේ තමයි අපි මොන පෙර කරපිනක නිසා හෝ අපි සත්පුරුෂ කොටකට හෝ අසත්පුරුෂ කොටකට ගියාම ඒ සත්පුරුෂය අසත්පුරුෂය දන්නේ නැහැ. සත්පුරුෂය පාවිච්චි කරන සත්පුරුෂ ධර්ම තේරෙන්නේ නැහැ. ඒ වගේම සත්පුරුෂයා කරන දේවල් කළ බලන්න ඕනේ කියන කුසල ඡන්දයක් පහළ වෙලා ඩිංගිත්තක්වත් යනවා හැසිරෙලක් නැහැ. එනිසා ඒක ਸਰවචනාසේ දේශනා කරනකොට නිතරම යන පද වැලක් තමයි අරියාණං දස්සාවි හරි ධම්මයක් හෝ විදෝ හරි ධම්මේ අවිනීතෝ. ඒකම වචන වශයෙන් බලනවා නම් විචිතාර්ථ සඳහා ප්‍රාශය සඳහා එහෙම නැත්නම් තවත් පැත්තකින් ප්‍රශ්නේ දැක්වීම සඳහා සප්පුරිසානං අදස්සාවි සප්පුරිසාමයේ කෝවිදෝ සප්පුරිසාමයේ අවිනීතෝ කියලා කියලා තියෙනවා. ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ යම් මට්ටමකට ගිහිල්ලා ආපසු නොයනා විදියට කෙලස් බලමුලක් කරාගත්ත පිළිස. සත්පුරුෂ කොටසක් ඉන්නවා ඒ අසුතවත් පුතඥාන මේගොල්ලෝ අසු විරුතන් තියෙනවා. ඒ වගේම යම් ප්‍රමාණයකට ආර්යයන් වහන්සේලාගේ ධර්ම කොටස හදාarලා තියෙනවා ප්‍රමාණය. ආංශික වශයෙන්. ඊට පස්සේ ඒ વિશે දැනට උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි සාර්ථක දසාතරට කියන්න බෑ. අන්න එවැනි සත්පුරුෂයෝ දැකලා නෑ මෙයා. මේ මේ අපි සඳහන් කරන බලාපොරොත්තු වෙන සාමාන්‍ය අසුතත්ත්වජන දැකලා නෑ. ඒ වගේම ඒ අත්ෝ කුමන ධර්මයක්ද අනුමත කරන්නේ අනුගමනය කරන්නේ කියලා මේ භාවිත මනසක් සඳහා එහෙම නැත්නම් ආධ්‍යාත්මික සඳහා ආගමානුකූල කටයුත්තක් සඳහා ගත කරන ක්‍රියාමාර්ගය දන්නේ නැහැ. දන්නේ නැති නිසාම කවදාකවත් ඒ વિશે කර බැලුව පුරුද්දකුත් නැහැ. ඒ කියන්නේ අවිනීතයි. අන්න එවැනි ඝන අන්ධකාරයක පසු වෙන මනුෂ්‍යාත්ම භාවය ලැබුවත් ඝන අන්ධකාරයක පසු වෙන අවිජ්ජා අන්ධකාරයේ පසු වෙන කෙනා මේ රූපස්කන්ධයේ વિશે හතරාකාරයක දික්ටි පහල කර ගන්නවා. රූපං අත්තනෝ සමනුපස්සති. මේ රූපය ආත්මය කර ගන්නවා. එහෙම නැත්නම් රූපේ ආත්මය දෙක එකයි කියලා හිතා ගන්න. එහෙම නැත්නම් ඒ වගේ අදහසක් ඒ කාලේ මේ පණිගණ්ඨනාත පුත්තගේ ධර්මයේ තිබිලා තියෙනවා කාය දණ්ඩ වචී දණ්ඩ මනෝ දණ්ඩ කියලා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියන වගේ වචන ටික ඒකෙදි වැදගත්ම දේ කාය දණ්ඩයයි කියලා. ඊගාවට මැද තියෙන වචී දණ්ඩේ මනෝ දණ්ඩේ වැදගත් නැහැ කියලා. ඒ කියන්නේ හික්මවනවා නම් හැසිරෙනවා නම් අල්ලනවා නම් අල්ලන්න ඕනේ කාය දණ්ඩේ තමයි කියන්නේ. ਸਰවචනාංශෙත් ඒ විදිහටම කාය කම වචී කර්ම මනෝ කර්ම කියලා සඳහන් කරලා ਸਰවචනය සඳහන් කරා කවදාරි හැබෑ වෙනසක් වෙනවා නම් වෙන්නේ මනෝ කර්ම පිළිල කර ගැනීමෙන් ඒ සඳහා පිටි සකස් කිරීමක් තොරණක් ගැනීමක් පාරිශුද්ධ කිරීමක් තමයි කාය කර්ම වචී කර්ම කියලා කියන්නේ. නිසා කාය කර්ම ඔය කියන තරම්ම මූලම වැදගත්ම මූලිය වෙනස් කරන්නේ නැහැ කියලා රූප ධර්ම පිළිබඳව තිබිය යුතු තැන තිබ්බා. එතකොට ඒ නිගණ්ඨනාත පුත්තු කියලා කියන්නේ මේ අහිංසාව පිළිබඳව බොහොම තද බල විදියට කතා කරපු හොඳ ශාස්ත්‍රඥ වචනවා. ඒ වගේම රජසප අතහැරලා ගිහිල්ලා සර්වචනංශ වගේම අභිනිෂ්ක්‍මණය කරපු කෙනෙක්. ඒ වගේම ඉන්දියාවේ දා පැවතිච්ච තත් බල මේ කුල ભેදයක් හැදුවා රජසපත හැරලා ඒ වගේම ස්ත්‍රීන්ට තියෙන අර්ධ ආත්මයක් කියන කතාව නැති කරලා ස්ත්‍රීන් පැවිද්දක් දීලා තියෙනවා. නමුත් අදහස් වශයෙන් දික්ටි වශයෙන් බලනකොට මේ කාය කර්මය කාය දණ්ඩය බොහෝම සස්කල සලකලා තියෙනවා. මොකද මේ කාය තමයි ආත්මය කියලා අරගෙන තියෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් භාවනා කරන වෙලාව පරියන්කේදී හෝ සක්මන් කරන වෙලාවේදී හෝ එහෙම නැත්නම් ඉදිනදා ජීවිතයේ පරි භාවනා මධ්‍යස්ථාක ඉන්නකොට හෝ එහෙනම් ජීවිතයක් ගිහිගේ ගත කරන ගිහියෙක් නම් ඉදිනදා තමන්ගේ ජීවිතය ගත කරනකොට හෝ කොච්චර අවස්ථාවක ඒ කය ආත්මික කර ගන්නවා. ඒ කාය සාක්ෂි දෙනවයි කියලා විනය කර්මවලදී කටයුත්තක් කරනවා. මම කැමතියි කියලා ඡන්ද දීලා හරියන්නේ නැහැ. ගිහිල්ලා අත්පසේ වාඩි වෙලා ඉන්න ඕන. මිනිහා පෙනී හිටින්න ඕන. ඒක තමයි කාය සාක්ෂි. ඉතින් ඒක අර මොනේ මං එන්නම් කැමැත්තක් මගේ තියෙනවා කරගන්න කියලා දෙන කැමැත්තට වඩා ලොකු අපකපවීමක් තියෙනවා කාය සාක්ෂි. ඉතින් මේකම තමයි ඔය මුස්ලිම් ආගමේ දවසට පස්සරයක් විතර පල්ලියට ගිහිල්ලා එකිනෙකා උරින් උර ගැටේ ඉන්න ඕනේ. ආම ප්ලැටුන්යක් හදනකොට අතේ දුරින් අනික් කෙනා ඉන්න ඕනේ. මේක බුදුහාමරන්ගේ වචනේ හත්ත පාසේ තමයි මේ කතා කරන්නේ කොතන කියන්නේ. බුදුජානසත් කිව්වේ විනය කර්මයක් කරනට හත්ත පාසේ ඉන්න ඕනේ. කාය සාක්ෂි දෙන්න ඕනේ. ඒක පුංචි නෑ. ඒක ලොකුයි තමයි. අතේ සීමිත වටිනාකමක් තියෙන සම්මුතිය සඳහා පමණයි. සම්මුතිය දිග නැත්නම් සම්මුතිය හරියන්නේ නැහැ. දැන් පාර්ලිමේන්තුවේ වුණත් ඡන්ද දෙනකොට අත උස්සපු ගාන මිසක්ක ටෙලිග්‍රෑම් එකක් කෙවුවටවත් පණිවිඩ කාර්යයක් කෙවුවටවත් කට වචනේ දුන්නට හරියන්නේ නැහැ. සම්මුතියක් ලබා ගන්න ඕනේ නම් ඒ සම්මුතිය සඳහා කාය සාක්ෂි අවශ්‍යයි. ඒක නිසා ඕ සාමාන්‍ය අර අසුතවත් පුතඥයා දන්නසි කියන යා කියනවා මේ කාය සාක්ෂිය තමයි වැදගත්. ඒ නිසා කයෙන් පෙනී හිටිනවා ඒක ආත්මය තමයි. දැන් දැන් එනකොට ටික ටික ටික ටික මෙවුවා. එහෙම වෙලා තමන් නැතුණට කමන්න ඩෙන්ටි කාඩ් එකත් එක්ක ලියුමක් කියලා අරපුවාම අයිඩි කාඩ් එකේ ෆොටෝ එක බලලා ඒ ෆොටෝ එක තියෙනවා ඈ ෆොටෝ එක බලලා නම්බරේ බලලා ලියලා තියෙන අසන බලලා ඩිමේ තඳහන් කරලා තියෙනවනේ අය කාය සාක්ෂිය පොඩ්ඩක් නියෝජනය වෙන්න ගන්නවා ඊට පස්සේ මේ ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් වල එනකොට ඒ අය බැංකුවයි විතරක් දාන්න නම්බරයක් විතරක් තියාගෙන ඒකෙන් අනන්‍යතාවය ඔප්පු කරනවා එහෙම නැත්නම් ඇඟිලි සලකුණෙන් ගන්න එනත ඇහි ඡායාවෙන් ගන්න මේ සෑම දෙයකින්ම අපි අවසාන සම්මුතිය සහතික වෙන්න කාය සත්‍යයක් අවශ්‍යයි. ඒ නිසා ඕනම කෙනෙකුට හිතන්න පුළුවන් අර වගේ ගැඹුරු ධර්මයක් ගැන හැඟීමක් නැති කෙනාට කායං අත්තනෝ නැත්නම් රූපං අත්තනෝ සමනපස්සති. රූපේ ආත්මය දෙක එකයි කියලා සමාන කොටලා සලකනවා. ඒක උපමාවක් වශයෙන් අටුවාචාරින් වහන්සේලා පෙන්නනවා. පහන් දැල්ලක් ඒ දැල්ල බලනකොට ඒ දැල්ලේ වර්ණයයි දැල්ලයි දෙකම එකයි. දැල්ල තියෙන හැම තැනම වර්ණේ තියෙනවා. නැත්නම් මේ දිස්නේ ප්‍රභාවය ආభాසය. තියෙන නිසා පහන් දැල්ලයි වර්ණයයි දෙකම සමානයි කියලා. දැල්ල නැතුණා වර්ණ නැතුණා වර්ණ නැතුණා දැල්ල නැති නිසා දැල්ලයි වර්ණය දෙකම සමානයි කියලා. ආන් ඒවා එකක් තමයි මේ රූපය ආත්මය දෙක එකයි කියලා සලකන එක මේක තමයි සාමාන්‍ය භෞතික වාදය කියලා කියන උච්ඡේද වාදයට පදනම සැකසෙන්නේ මෙන්න මේකෙදී තමයි. හැබැයි මේ රූපේ නැති වුණාට පස්සේ ආයේ ඒකේ ආත්මයක් පැවැත්මක් නැහැ. එනිසා මරණයෙන් එහාට දෙයක් නැහැ. ඒ නිසා රූපේ අත්‍යයි කියලා ගන්න කෙනාට තියෙන මේ කියන સંદર્ભේ තේරුම් ගත්තා නම් එයා Taman කරන දේකට වග වෙන්නේ නැහැ. කර්මයක් සහ කර්මඵලයක් අදහන්නේ නැහැ. සදාචාරයක් වග කියන්නේ මේ දැන් මේ කය තියෙනවා එච්චර තමයි. ඒක මැරලා ගියාට පස්සේ හෝ ඒක වෙන තැනකට ගියාට පස්සේ ඒ ගණන් ගන්න. ඒ නිසා ඒ ඇත්තෝ ඒ ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේ කියෝ වගේ ණය වෙලා හරි කමක් නැහැ. සපුණාට කමක් නැහැ. ගෙවන්න වෙන්නේ මට නෙවෙයි. වගකීමක් නැහැ. ඒ නිසා මේක උච්ඡේදවාදයට හේතු වෙනවා. මේක ਸਰවඥාන්සේ මුලින්ම අයින් කරපු ධර්මතාවයක්. ඒ මොකද මේක තිරසන් තත්ත්වයටපත් කරනවා උග්‍රව ගියාම. ඉතින් අර මේට වෙනස් දෙයක් තමයි මේ රූපේ විතරක්ම නෙමෙයි ඊට යටින් තියෙන ආත්මයක් තියෙනවා. සදාචාරාත්මක වගකීමක් තියෙනවා කර්මශා කර්මඵලයේ තියෙනවා කළ කළ දේ ඵලඵල දේ කියන කාරණාව එන්න නම් අඩු ගන්න කියන මේ අපි කියන්නේ මේ සක්කාය දිට්ඨියනේ ඒ සක්කාය දිට්ඨිය කියන දිට්ඨි ශේෂ්ඨයේ අඩුවෙන්ම ලංසු අඩුම ලංසුවේ තියෙන කම්මසකත ඥාන සම්මාදිට්ඨියවත් එන්න නම් ඒ පුද්ගලයා තේරුම් අරගන්න ඕනේ මේ ආත්ම කය විතරක් නෙවෙයි ආත්මයක් තියෙනවා. ඒ යසින් බලනකොට රූපේ ආත්මය කියලා හිතන එක සස්ත්‍වවාදයට වැටෙන නිසා ඇත්තේ පවතින්නේ කියන එක ගැනෙන නිසා මේ සංසන්දනාත්මකව බලන්න රූපෙහි ආත්මයක් තියෙනවා මේ රූපේ ඉවරනට ආත්මය ඉවරයි කියලා ගත්තොත් ඇත්තට මේක උච්ඡේදවාදීට වෙන්නේ නැත්නම් රූපය ඒව නැත්තම් ගන්න වෙන රූපයෙන් පරිබාහිර වූ ආත්මයක් තියෙනවා. එතකොට ආත්මයට වෙනම ප්‍රවැත්මක් තියෙනවා ආදිවාදී ආදිවාසී ශස්ත්‍රවාදයට වැඩෙනවා. ඉතින් මේක මේ මුළු ප්‍රශ්නේ ශීර්ෂයක් විසඳන්නේ ආංශිකව ඒ ඇති දුර්ලතා පෙන්ලා දීලා තියෙනවා මේ රූපයෙන් උපාදාන වෙන හැටි රූපය සංස්කාර වෙන හැටි ඒ නිසා රූපය පදනම් කරගෙන විඥාන ප්‍රතිෂ්ඨාව ලැබීමට හේතු වෙන අපි දැන හෝ නොදැන ඉබේම හෝ සංස්කාරිකෝ සසංකාරිකෝ ක්‍රියාත්මක වෙන ගතියක් තියෙනවා රූපයයි ආත්මයයි දෙක එකයි ඒක මානසික විද්‍යාවන බලනකොට ළමයෙකුට ළමා වියේ ඉඳලා ඒ මට්ටමට එන්න මේ මමයා කියලා කියන්නේ මේ හැමෙන් පරිවර්තන පිරිකේ කරන මේ පරිච්ඡේද කරන ලද ඇතුලේ කොටස විතරයි කියලා තේරුම් ගන්නට අවුරුදු 6ක් යනවා කියලා කියනවා. අවුරුදු 6ක් යනකම් එයා අම්මයි තමයි අතර වෙනසක් හඳුනන්නේ නැහැ. මේ අත් දෙක දෙකක් කියලා එකක් කියලාද දන්නේ නැහැ. ලං වෙනවා ඈත් වෙනවා කියන එක දන්නේ නිසා ඒ තාක්කල් අපි 6 4 තේරෙන්නේ තිබයිස කියලා කියනවා. ඒ ආමේ මම කියන යම් සංකල්පයක් හරියෝ වේවා වැරදියෝ වේවා තාත්වික හෝ අතාත්වික වේවා ඒක හරියනකොට ඒක මේ ඇඟත් එක්ක බැඳගන්න ඒ දරුවට අවුරුදු 6ක් විතර යනවා කියලා. ඒ අය ඇතුළත මොලේ ඉතාමත්ම තද බල වෙනස් වීමක් ඇති වෙනවා. ඒ වෙනස් වීම කොච්චර දැඩිද කියලා කියනවනම් ඒ මොලේ ඒ ලබා ගන්න මූලික තොරතුරු ටික පදනම් කරගෙන ඉස්සරහට සමීකරණ ටික හදාගෙන තොරන් ගහන්නේ ඒ කාලේ ඇති වුණොත් එහෙම යම් බීතිකාවක් යම් මානසික අසහනයක් මුළු ජීවිතේම බලපානවා ඒක කාලකන්ණි ජීවිතයක් වෙනවා ඒ නිසා ඒක සුව කරන්න බෑ ඒ නිසා මානසික රෝගීක් බාටපත් වෙනවා ආදි වශයෙන් තමයි ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ විශ්ලේෂණය සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මානසික තත්ත්වයක් තියෙනවා නම් දැන් පිළියම් කරලා බෑ, බේතෙන් කරන්න බෑ. එයාගේ අතීතෙට ගිහිල්ලා මේ කයට මනස කය කියන මායාවට මනස කියන හීනය දෙන්න එකිනෙක අතනත ගන්න මට්ටමට අඩු ගානේ මෝහණය කරලා පස්සට යන්න ඕනේ. එනතම මනසෙන් පස්සට ගිහිලා යාගෙන්ම අහගන්න ඕනේ මොකක්ද ඇති වෙච්ච බීතිකාව? ඇත්තටම යාගේ මනස දන්නේ නැහැ. ඒක නිකන් අර කාලයක් දූවිලි බැඳිලා මලකඩ බැඳිලා වගේ තියෙන. ඉතින් ඒ මුල් බහගත්ත මුල් බහ ගැනීමල මරණකම්ම දිගට මේ කය ආත්මය කියන කයස ආත්මය කියන දෙක සමානයි කියන හැඟීම තියෙන තාක්කල් මේ විඤ්ඤාය ප්‍රතිෂ්ඨාවක් ලබනවා දික්ඛ මාර්ගේ. සක්කාය දික්ඛ මාර්ගේ. ඉතින් අපි මේ කතා කරන කාටවත් මේ ගැලවමක් අතව කතා කරනවා නෙවෙයි. අපි මේ කතා කරන්නේ ධම්මදිත්තාට බින් සිද්ධ වෙන්නේ. විසාකාවගේ ප්‍රශ්නට බින් සිද්ධ වෙන්න මේ දෙන්නටම බුද්ධ කලිම බුදුහාමුදුරුවෝ කියලා දීපේකේ බින් සිද්ධ වෙන්න කල්පනා කරලා බැලුවට අපිට හරි අමාරුවක් තියෙනවා මේ gedderම ඇතුලේ හිටියට මේ රූපේ කියන්නේ මමය රූපං අත්තන සමනුපසති කියන එක අනුන්ගේ කරන් අපිට දැක ගන්න පුළුවන් වෙයි. තමන්ගේ එක දැක ගන්නට වඩා ඒත් වටිනවා. ඒත් නැමෙයි ඒ පුද්ගලට කියන්නේ මම උඹව ආදර්ශයට ගන්න ආදර්ශයට අරගෙන මට තේරෙනවා උඹ මේ ලස්සන වෙන්න හදනකොට එහෙම නැත්නම් අනුන්ට මේ රූපලාවන්‍ය නැත්නම් කාය වර්ධනය කටයුතු කරලා අනුන් අතර කැපිපෙන්න හදනකොට අඹ හිතන්නේ මේ කය තමයි අරූපේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. නමුත් යාට පහත් කළ සලකන්න ඒ කිසිම හේතුවක් කරගන්න බෑ. ඒ මොකද අපි ඒකේ නොකරුවාට ඒහා සමාන යමක් කරමින් අපි මේ හීනේ බුද්ධ විදිය. ඒක නිසා අපි එකිනෙකාට ආදර්ශ වීමෙන් ආදාශයක් වටපත් වීම අපිට දැනගන්න පුළුවන් කොච්චර පටලවා ගැනීම පටලවා ගන්නවද ඒ රූපයේ වශයෙන් නිරෝගී හරියට විකට උස පළල වර්ණයේ සහිත කෙනෙක් කොච්චරක් තරි සක්කාය දිට්ඨියක් ඇති කරගන්නවද කියලා කියනකොට ඊයා සමාන විරූපී කෙනෙක් ගත්තොත් ඒ විරූපී කෙනා අර රූපවන්ත කෙනා මනාපය නිසා එහෙම නැත්නම් දැඩි රූප කායට තියෙන ආශාව නිසා ඒකට මැස්සෙක්වත් වහන්න දෙන්නේ නැතුව කුරුලාවක්වත් දෙන්න දෙන්නේ නැතුව තලකලලක්වත් දෙන්න දෙන්නේ නැතුව රැකගැනීමට කොච්චර මහන්සි වෙනවද කියනවනේ ඒ කයර කොච්චර කැමයි ඒ වගේම තමයි විරූප කෙනා හැම වෙලාවෙම නිදාගන්නේ නැගිටින්නේ කන්නේ බොන්නේ දිගටම මුතුම ද්වේෂයෙන් මට මේ සමාජය තියාගන්න බැක්තරක් හතර රූපයක් තියෙනවා කියන්නේ මේ නැතකදී මයිකල් ජැක්සන් මට මතක නැති නම. ඔය මයිකල් ජැක්සන් කියලා මිනිහෙක් මම හරියට එදා අමරිකාව ගිහලා ඉඳලා තමයි යාගේ මරණය සිද්ධු වුනේ. මරණ නෙමෙයි අවධානය ආදානය සිද්ධු වුනේ. ඉතින් එදා මේ මුළු මුළු ඇමරිකාම එල්තර තමයි. ජනාධිපති මුල්ලි. මිනිස්යාගේ කතා. ඉතින් අර මයිත් එක බාහන කරන පොඩි ළමෙක් ඇවිල්ලා මයිත් එක්ක කතා කරලා ස්වාමීන් වහන්සේ මයිකල් ජැක්සන් මැරලා ඉන්නවා. මම මයිකල් ජැක්සන් ගැන කළු මිනිහට සුදු මිනිහට කියලා. ඌට වෙන බැලුවා. ඊට පස්සේ ගිහිල්ලා ලොකු තාත්තා ඉන්නවා. ලොකු තාත්තා ඉන්නවට පස්සේ එයාත් වෛද්‍යවරයෙක්. එයා කිව්වා කවුද ඔයාට මොකටද කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඊට පස්සේ ගෝ ස්වාමීන් වහන්සේ ඇත්තට මයිකල් ජැක්සන් ගැන කැමතිද මම කොහොම මන් දන්නේ මේක ගෑණියද මිනිහද කියලා දන්නේ නැහැ කළු සුදු දන්නේ මම හැබැයි කළුද සුදු කියලා ඇත්තටම කළු මිනිහෙක් පස්සේ සුදුමයි කිව්වා ඒ නිසා ප්‍රශ්නේ වටිනාකමක් තියෙනවා කිව්වා ඊට පස්සේ කිව්වා මෙයා මේ පුදුමාකාර විදිහට රූපේ පිළිබඳ මේ හීනමායකට පත්වෙච්ච මිනිස්සෙක් ලෝකෙම ජනප්‍රියයි අන්තිම ලෝකෙට හොඳම සංගීතඥයා විශේෂයෙන්ම පොප් මියුසික් ඇති කරපු ලොකු යුග මෙහෙවරක් කරපු කෙනෙක්. හැබැයි රූපකතයි කියලා හැම වෙලාවෙම යාට හැකියක් තියෙනවා. ඒ නිසා තද්ද බල පාඩකස් කන්නාඩි අවු කන්නාඩි දාන නැත්නම් කොණ්ඩේ අඩාල ඉස්සරහට දා ගන්නවා. එතන මුළු ඇඟම ඇඟ ලස්සනයි මනුස්සයයි. ඒ මූණ පේන්නේ නැසෙන්න විකාර කරනවා. හැබැයි මනුස්සය හරි කැමැති මනුස්සයෙක්. කියන්නේ ලෝකේටම ජනප්‍රියම ගායකයෙක්. හැබැයි එයාගේ හැකියක් තියෙන හැම වෙලාවෙම මම මේ කැතයි කියන එක. ඉතින් මේ මනුස්සයා ඕනම තැනක ගියොත් සංගීසන්දර පාතර අඩු ගානේ නැව් පහක් ගෙනියන්න ඕනලු වේදිකාව සකස් කරා. ඒකනම් දොස්තරල පස් දිනක් ඉන්නවලු හැම වෙලාවෙම පිටිපස්සේ යනවා කුරුලාවක්වත් තල කැල්ලක්වත් ලප කැල්ලක්වත් ආවොත් ඔක්කොම නතර කරලා ඒක හදන්න ඕන. එතියේ බෙහෙත් වගේක් විශේෂලා තමයි මැරලා තියෙන්නේ. ඉතින් මේ මිනිස්යාට ඒ ලෝකයා අන්තිමව කැමති මිනිස්යාට උන්ට ඇතුලෙන් තියෙනවා මගේ රූපය මගේ ආත්මය මේ දෙක එකයි ඒකදී මේ මගේ මුණ ගැටයි කියන එක. ඉතින් මේ මනුස්සයට හිතේ ඉඳ කවදා හරි පැත්තකටලා ගහක් මුල වාඩි වෙලා භාවනාවක් කරන්න. කල්යාණ සත්පුරුෂය දකින්න. එහෙම නැත්නම් ආර්යයන් වහන්සේ තමගේ ජීවිතය කොහොමද කියලා හිතන්න විලාවක් නැහැ. මොකද ඒ තරමටම මේ රූපේ සහ ආත්මේ දෙක අතර තියෙන පටලවිල්ලේ රූපේ ලස්සනයි හෝ අවලස්සනයි වශයෙන් අරගෙන ඉතින් මේ තියෙන පටලයි. ඉතින් මයිකල් ජැක්සන් හැම කෙනෙක් තුළම එක්කෙනෙක් පොඩ්ඩට ඉන්නවා. අපි හැම කෙනෙක් තුළම මයිකල් ජැක්සන් කෙනෙක් ඉන්නවා. අපි හැම වෙලාවෙම කැමති එනිසා මේ රූපේ සහ ආත්මය අතර තියෙන සම්බන්ධතාවය බලන්න. මේ අපි කතා කරන්නේ මේ සාමාන්‍ය අසුතවත් පුතජනෙක් පිළිබඳව. ඉතින් මේක එහෙමම ඇතුළට එනවා මේ ප්‍රශ්නය ප්‍රශ්නයක් වෙන්න පටන් අර ගන්නවා මයිකල් ජැක්සන් කලුසුදු කියන වගේ අපි දවසක සත්පුරුෂයන් දැකලා සත්හත්තරමේ අහලා ආර්යනාංශලා දැකලා උන්වහන්සේලා මේක මහා ගණන් ගන්න දෙයක් නෙවෙයි මේක ගණන් ගන්න දෙයක් නෙවෙයි කියලා දැනගත්තට පස්සේ අපිට වෙන පිට පැත්තක් යනවා. නමුත් ගණන් ගන්න දෙයක් නෙවෙයි කියලා ඇහුවට අර ඇතුලේ මුල් බහගෙන තියෙන අර සර්පෙක් ගහපු විෂ වගේ විෂ කපල එළියට ගන්නවා කියන දවසේ අපිට තේරෙනවා හිට අපි අකමැති වුණත් කැමැති වුණත් මොනම තාලකින්වත් ඒ දේ ධර්මානුකූලව කර්මානුරූපව සිදුවන මිසක්කා කලු මිනිහ සුදු කරන්න බෑ සුදු මිනිහ කලු කරන්න බෑ කැතමිණිය ලස්සන කරන්නත් බෑ ඒක එහෙමමයි. නමුත් මේ කැත ලස්සන දෙක මයෙන් අයින් වෙලා මට මගේ හිතේ විවේකයක් ඇති වේවා මේකෙන් කියලා ඉස්පට ඒක කරන්නත් බෑ. ඒකවත් පාලනයක් අපි ළඟ නැහැ. අනිකට හරි ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා. හරි Taman වැල් ගැඩවිල්ලක් පාටපත් වෙනවා. හැලලා දාපු හැවක් තත්ත්වයටපත් වෙනවා. වමන කරපු වමනයක් පාටපත් වෙනවා. කුණු වෙච්ච බලුකුණක් පාටපත් වෙනවා. ඕන විදිහට මේක හිතින්නේ නැහැ. හිතින්නේ කියලා කියන්නේ දැන් මේ මේ සක්කාය දිට නැති කරන්නයි ඕනේ නැති කරන්න බෑ. කොහෙන් ඇවිල්ලා ඇඟේ ඇලවෙනවද කියන්න බෑ. කෝල්ල ගුලියක් වගේ. අන්නේ දැන ගැනීම සහ ඒ ඒ සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා ආර්යයන් දක්වා දක්වා වූ සත්පුරුෂයන් දක්වා වූ ආර්ය ධර්මය ඇසුවා වූ සත්පුරුෂ ධර්මය ඇසුවා වූ ආර්ය ධර්මය හැසිරෙන්නා වූ සත්පුරුෂය හැසිරෙන්නා වූ කෙනා අර ඉස්සෙල්ලා මයිකල් ජැක්සන් කුරුලාවක් එන්න ට්‍රෙන්ඩ් යම් තාක් දඟලුවාද එයාට වැඩි දඟලිලා තංගනවා කොහොමද මේ යනකොට එනකොට කනකොට බොනකොට ඉන්නකොට ඉඳ ගන්නකොට සක්මන් කරනකොට මේ සක්කාය දිට්ඨිය මත වෙන්නේ කියලා බලන්න. තෝ පළ කියලා කිව්වට අයින් කරන්න උත්සාහ කරාට එල්ලවන්න එලවන්න ඇහිල්ලෙනවා. එල්ලවන්න එලවන්න ඇහිල්ලෙනවා. ඉදාට පුදුම සංවේගයක් පහළ වෙනවා. දැන් මිසිකල් සංසාරකෙට පුළුවන් තරම් මේ සත්‍යයට කිරිපෝකිට. රූපං අත්තර සමනුපස්සති කියලා ඉතින් විශේෂයෙන්ම සරුවචාන් සඳහන් කරලා තියෙනවා. මන්ද දශකේ ක්‍රීඩා දශකේ පැනනට පස්සේ වර්ණ දශකෙට එනවා. විශ්ෂතිය කාලේ. ඉතින් මේ කාලෙකින් කවුරුත් ඉන්නේ අක්ක යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි හරිම තාලෙටයි කියලා ඉතින් ඒ කාලෙට ඉතින් අක්කත් එකයි අයියත් එකයි. හැබැයි පොඩි එකාට තියෙන මේ මොකද වෙලා තියෙන්නේ කියන්නේ. වයසට ගියාට පස්සේ ඉතින් ගණන් ගන්න දෙන්න තමනුත් ඒ පිස්සු කෙලපෙන නිසා. මම පොඩි උන් දිහා බලනකොට මොකද මේ වෙලා තියෙන්නේ කියන්නේ. ඉතින් ඒක මේ බුදුහාමුදුරුවෝ කිව්වට ස්වභාවනේ. වරදසකෙදී ඒක වෙනවා කියන කහන දෙයක් නෑ. ඊට පස්සේ 30 40 වෙනකොට ගෘහස්ත වෙනකොට ඉතින් මේකෙන් තමයි ඉතින් එක එක කෙනෙක් කෙනා පටලවා ගන්නෙ පටලවා ගන්න බඳිනවයි කියනවා හිරයක් ගන්නවයි කියන ඊට පස්සේ හිර වෙනවා ඒක ආන්න දෙයක් නැහැ ඔය හිර වෙන්නේ අර වර්ණ දශකෙදී තමයි ඊට පස්සේ හිරේ ගත්තට පස්සේ 40ට පස්සේ ඥාන දශකේ පහල වෙනකොට වැඩි අමාරයි එතකොට වැඩි තීරණලා අමාරයි එතකොට වර්ණ දශකේ පව කොල්ලා ගෘහස්ත වෙලා දැන් ඉතින් වෙච්ච දෙයට එන්න සේරද කියලා දැනගත්ත බෙරේ ගහන එක තමයි කියන්නේ. ඒ ඔක්කොම ඇත්තේදී අපි හිතමු ওই වර්ණ දශකයේදී හෝ කලින් හෝ හතරයේදී හෝ යම් කිසි කෙනෙක් කාර්යයන් වංශය දැකලා සත්පුරුෂයන් දැකලා මේ ගැටි ගැහෙන හැටි දිහා බලන හිතියොත් අපිට හිතෙනවා ඉස්සෙල්ලා නම් හිතන එක මගේ මෝඩකමට මගේ අවිද්‍යාවට මම සංස්කාර කරගෙන කෙරුවයි කියලා පශ්චාත්තාප වෙන්න පුළුවන් නමුත් මේක විශ්වගත තත්ත්වයක්. සීළු මානවයට උරුම වෙච්ච න්‍යාය ධර්මයක්. මේක මගේ කියාගත්තොත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මොන විදියෙ හයදියන් හතරදියන් ශරීරයක් තිබ්බත් උරුමිටෙක් උනත් ලස්සන වුණත් අවලස්සන වුණත් මේක මට දීයති සාධකයක් මිස தත්ත්වයක් මිස වෙනස් කරන්න බෑ. වෙනස් කරනවා කියන එක මේ සක්කාය දිට්ඨිය ඇතිවීම නැතිවීම පිළිබඳව කිසි වගවීමකුත් නැහැ. ඒක කියනවා. ඒ නිසා රූපං අත්තනෝ සවනපසති කියුවට හිතේ කවදාකවත් නිවනක් ලැබෙන්නේ නැහැ. මේ ගාන විශ්නන සමීකරණයක් විතරක් හම්බ වෙනවා. ප්‍රමේයක් අපිට හම්බ වෙනවා. ආ කොතනදීද මම මේ රූපේ ආත්මය සම කරලා කටයුතු කරන මේක ඉබේ සිද්ධ වෙන දෙයක් වෙන වෙන වෙලාවෙදී දැකගත්තොත් ලාභයි හැබැයි අපි සාමාන්‍යයෙන් දකින්නේ අනුන් ඒ දේ කරනකොට ඒ මතින් දැකගෙන ඒ පුද්ගලයා අපි කියන අඳිනවයි කිය. රංගපාන. අනේ රංගපාන කට්ටියගේ චරිතය දිහා බලලා hina වෙන්න බෑ මොකද අපිත් රංගපාන නිසා. නැත්නම් මමත් රංගපාන නිසා. නමුත් ඒකෙන් පොඩි විසඳුමක් තියෙනවා. විසඳුමක් තියෙනවා දැන හොන දැන මේ කටයුත්ත මෙහෙම සිද්ධ වෙනවා. ඒ නිසා ඒක අටවචන වාසලා පෙන්වන්නේ පානසා දැල්ල වගේ දෙක අතර තියෙන සම්බන්ධය. එහෙම නැත්නම් රූපවන්තං වාත්තාන කියනවා ආත්මය කියන સંદર્ભය වර්ණවන්තයි රූපවන්තයි ඒ නිසා ආත්මය ඇතිතන හැම වෙලාවෙම ඒක පිළිබිඹුවක් තියෙනවා. නිමිටි කරනවා. එහෙම නැත්නම් ආරම්මන කරනවා. ආත්මයක් යම්තන සිනෝ හොල්මන් කරනවා. භූත සිල්ලන් තියෙනවා. ඒක පිළිඹු කරනවා. ඒ නිසා රූපය රූප ආත්මය රූපවන්තයි කිය. එහෙම සන්දර්භයක් ජීන කට්ටිය රූපාකාරයෙන් තොරව චිත්තචෛතසික හඳුනා ගන්න කැමති වෙන්නේ. විද්‍යාව කෙරුවේ නැවත කළ හැකි ඕන තැනක පැවැත්විය හැකි බවින් සාර්ථක වෙච්ච දේවල් පමණයි විද්‍යාත්මකව ඔප්පු කරනවා කියලා කියන්නේ. එනිසා විද්‍යාව කරන අතරත ප්‍රශ්නයක් මතු වුණා. විද්‍යාවේ සීමාව කොතනද කියලා. සීමාව නෝන ඩෙකාට් කියන ඒ දාර්ශනිකයා කිව්වා ආත්මයේ සෞඛායිච කොටසක් තියෙනවා රූපවන්ත කතාවක් එකේ නෑ. ඒ නිසා ඒක පල්ලියට බාර දෙන්න ඒක දෙයන්නාසිට එක්ක කතා කරලා ඒගොල්ල කරගත්තා. මනින්න කිරන්න පුළුවන් සටහන් ආකාර තියෙන ගුරුත්වාකර්ෂණයට අහු වෙන යම් කොටසක් තියෙනවා නම් ඒ ටික විද්‍යාඥයෝ බාර ගන්න. ඕගොල්ලෝ මේ සිකුරා උදේ සඳ උදේ ඉඳලා හැන් සිකුරා දැන්ද වෙනකන් විද්‍යාඥයෝ විදිහට රූප බලන්න. හැබැයි සෙනසුරාදා දෙකේ පල්ලියට යනවා. ජීවිත ආත්මය ගැන කල්පනා කරන්න කියන්නේ. ওই සිල්ලම තමයි කියන්නේ. අවුරුදු 200ක්ම ගියා. මේ මෑතක අවුරුදු 30කට හරි ඉස්සර තමයි දැනගත්තේ රූපයක පැවැත්මක් විඥානයක සම්බන්ධයක් නැතුව පවත්වන්න බෑ කියලා. එත රූපේ රූපේ පාඩපත් වෙන්නේ විඥානයේ නිසයි. ඒ නිසා රූප ගැන පමණක් කල්පනා කරන ගියාට එහාට යන්න බෑ. මේ රූපේ ගැන බලන මිනිස්යාගේ ආකල්පේ කලින්ම රූපයට බලපානවා. ඒ රූපේ මිනිස්යාගේ ආකල්ප වලට බලපාන නිසා මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. එනිසා දැන් මයින්ඩ් සයන්ස් කියලා චිත්ත විද්‍යාව කියලා එකක් පටන් අරගත්තා. ඉස්සර විද්‍යාව කියන්නේ චිත්ත ධර්ම වලින් තොර දෙයක්. ආත්මය රූපවන්තයි. නැත්නම් ආත්ම එකක් රූප එකක් කියලා පටලවාගෙන තියෙන නිසා අපි ඔය හිතුවට මේවා දිගේ මුළු මානව සංහතියම යුග වාසයේ අන්ධකාරය වැඩෙනවා. ඒ රූපවන්තය ආත්මය කියන එකට උපමාවක් පෙන්නන්නට අතන අටුව අය මොකක් කරලාට අටුව සම හැමතැනම වගේ එකම දේ පෙන්වන්නේ ගහක් ඡායාවන්තයි කියන එක. ගහකට හේව නැල්ලක් තියෙනවා. ඒක ගහේම ලකුණක්. හේව නැල්ලක් සහිත බව ගහේ ලකුණක්. ඒක සර්වචන්ස පාවිච්චි කරන්නේ ඡායාව අනපායිනී කියලා. ඒ මේ කලාදින හරකගේ පිටිපස්සේ ගැල් රෝදේ යනවා වගේ මිනිස්සුගේ පිටිපස්සේ හේවණල්ලක් යනවා මේ අනුව දෙකේ සම්බන්ධතාවයක් පවතිනවා ඒ නිසා මෙතනදී ඒ ආත්මයේ හේවණල්ලක් රූපේ හේවණල්ලක් තියෙනවා වගේ ආත්මය තියෙන තැනක රූපවන්තයි කියලා ගත්තොත් එතන සක්කාය දිට්ඨියට කොටක් වෙන්නේ ඒක අත්නිවා රූපක් එහෙම නැත්නම් රූපේ ආත්මයක් කිලිගෙන තියෙනවා රූපේ බැසගෙන තියෙනවා. ඒක හරියට මේ මලක හැංගිලා ඉන්න ගන්ධ සුවඳ වගේ. දැන් මල ඔකේමක ස්වාමීන් වහන්සේගේ උපමාවක් කියනවා මේ මෙසක්ඛාජිතේ පංචපාදස්කන්ධ සංගමී තියෙන හැටි. ඒක පෙන්වන ගියා මේ ස්වාමීන් වහන්සේ කියනවා මේ මල ඒකකයක් වශයෙන් මලක් වශයෙන් කැඩලා පිට නැති වෙලාවේ ආවිනක සුවඳක් තියෙනවා. බොහෝ මල් වලට. ඊට පස්සේ ඒකේ පෙත්ත කලවලා බැලුවට පෙත්තේ සුවඳ නැහැ. පරාගය අරගෙන බැලුවට ඒ පරාගවල සුවඳ නැහැ. රේණු අරගෙන බැලුවට ඒ රේණුවේ සුවඳ නැහැ. මණිපත්‍ර වල බැලුවට මණිපත්‍ර වල සුවඳ නැහැ. බට්ටගේ බැලුවට බට්ටගේ සුවඳ නැහැ. එකතු වෙච්චාම සුවඳක් යනවා. ඒ වගේ මලක්ෂාන සුවඳක් අතර වෙච්චාම තියෙන සම්බන්ධතාවය වගේ රූපේ තියෙන හැමතැනකම මේ ආත්මේ තියෙන හැමතැනක රූපේ තියෙනවා රූපේ තියෙන හැමතැනක ආත්මේ තියෙනවා කියලා මේ දෙක අතරේ අර කියන අනිත් පැත්ත තමයි ව්‍යාකරණනෝ බලනකොට රූපේ ආත්මේ රූපවන්තයි රූපය ආත්මවන්තයි කියලා අපි නිකන් ගන්න. එහෙම නැත්නම් රූපස්මින් වාත්තාන රූපේ බැසගෙන ඉන්නවා කරඬුවක් ඇතුලේ සම්පත් කරලා තියෙන 13 වංශලා වගේ. ඉතින් මෙතනදී ඇත්තටම මහා ලොකු අර්ථ රසයක් එහෙම නැත්නම් ප්‍රයෝජනයක් අපිට වැටෙන්නේ ඇයි සරුවචන් වහන්සේ මේ සක්කාය ඇති වෙනකොට මේ රූපයයි ආත්මය අතර සම්බන්ධතාවය හතර ආකාරයකට පෙන්වන්නේ කියලා. මේක දාර්ශනික වැඩක්. එහෙම නැත්නම් ආධ්‍යාත්මික වැඩක්. නමුත් භාවනා කරගෙන යනකොට මේවා පිළිබඳව යම් ආකාරයක ඇසු විරුතන් තියෙනවා. මෙහෙම වෙන්න පුළුවන් එදිනදා ජීවිතයේ දකින සංසිද්ධි වලින් යාන්තමට දැනගෙන තිබුණා නම් භාවනා ජීවිතයේ දෙන විදර්ශනා උපදේශ සැකෙන්තරෝ බාර ගන්න පුළුවන් නැත්නම් සැක අඩු වෙන්න හේතු වෙනවා. එතෙන් තමයි ඇත්තටම මේ ධර්ම දේශනාව යොමු වෙන්නේ. කොහොමද මේ ආත්මය කියන්නේ රූපයයි ආත්මයයි රූපේ කියනවා රූපයයි ආත්මය කියනවා ආත්මය රූපේ බැසගෙන කියනවා ආදි වශයෙන් ඒ සප්තමේ විභාග පංචමේ විභාග විභක්ති වශයෙන් ဒုတိ ය විභක්ති වශයෙන් මේ විභක්ති ભેදයෙන් පෙන්නකොට අපිට ඇත්තටම එදිනදා ජීවිතෙත් එක පේන්න තියෙනවා අපිට නිකන් වාදයක් වටන ගන්න පුළුවන් අපි තමන්ගේ පරිබාහිර රූපයක් අරගත්තොත් ඒ රූපයක් මේ බලන රූපේ තියෙනවා තියෙන රූපේ තමයි පේන්නේ කියලා අපිට අපි මේ සංදර්භේ ඉන්නේ මේ අපිට ඉස්සරහ තියෙන පේන තියෙන රූප වතිය. තියෙන රූපේ තමයි පේන්නේ. පේන රූපේ තමයි බලන්නේ. මේකනේ අපි භෞතික විද්‍යාව ගොඩනගන්නේ. ඉතින් මෙහෙම වුණාට මේක මේක තමයි සාමාන්‍ය චිත්‍රය. අපි දන්නවා හීනෙකදී අනිවාර්යයෙන්ම පේනවා. මුත්‍ය පේන දෙයක් නැහැ. ඒක පැහැදිලි. ඒකේ හොඳටම හීනෙත් පේනවා. ඒකම කණ්ණාඩිය හොඳ දර්ශන තර්පණතලය කරන් ගත්තාම ඒකේ පිළිඹුවක් තියෙනවා. පිළිඹුව ක්‍රියාත්මකයි. සජීවී නමුත් එහෙම නැහැ. පිළිඹුව පිටිපස්ස අල්ලලා බැලුවට එහෙම නැහැ. ඒ දන්නේ නැත්නම් තමයි රිලව අල්ලන්න හදන්නේ. ඒත් මිනිස්සයාත් සාමාන්‍යයෙන් මේ පේන දේ තියෙනවා, තියෙන දේ පේනවා කියන අදහස තමයි තියෙන්නේ. ඒ වගේම ගත්තොත් මේ මිරිඟුවක් ඒ මිරිඟුවේ ජල කඩක් පේනවා. ඒ ජලකන්ද මේ පිපාසාවට බොහෝම ලොකු මනසන්තරිය. ඒක පිටිපස්සේ අභාගන යනවා. නමුත් යන්නේ යන්නේ යන්නේ යන්නේ මිරිගුවයි මිනිස්සය යතන නැත්නම් මිරිගුවයි දුවන තිරසනයි අතර ලංවීමක් වෙන්නේ. දුවන්න දුවන්න දුවන්න මිරිගුව දුවන. ඇත්තට මෙතන ජලය නෙවෙයි තියෙන්නේ. එතන තියෙන්නේ තත 1000ක්. නමුත් ඇහැට පේන්නේ අනිවාර්යම කෙනෙක්. මේව සාමාන්‍ය බණකට අහලා කල්පනා කරලා බැලුවොත් ඔය පේන ඔක්කොම අදහන්න කියලා අදාන දේ ඔක්කොම පේන්න ඕනයි කියලා ඇත්තේ නෑ ඒ නිසා ද්වේතානුපසනා සූත්‍රයේ සර්වඥයන් සඳහන් කර තිනවා පෘථග්ජනය යමක් තියනවා කියලා කියන එක එතන නෑ පෘථග්ජනය යමක් නෑ කියලා කියන එක තියෙනවා ධර්මානුකූලව කියනවා මේ පෘථග්ජනය යමක් තියනවා කියලා තියෙනවා නම් ආර්යයන් වහන්සේට ඒක ශූන්‍යයි සංසද්ධනාභිගේ ගණ්ඩම දෙයක් නෑ ආර්යයන් වහන්සේට පේන ඉතාම වටිනා වූ නිවනක් පෘථග්ජනය කියන එකක් පේන්නේ නැත්තේ නෑ ආර්යනාශික මුළු ලෝකෙම සම්බන්ධ කරලා යන්න හදන Brahmacharya දැකලා සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් දාණයෙන් සීලෙන් භාවනාවෙන් සියල්ලම යන්න හදන දැඩි විශ්වාසකින් තියෙන නිවනක් තියෙනවා කියන. පුතඥාන කියන එන අපටත් වෙන්න ඉපයි. අපිටත් ඇස් පේනවා. අපිට වණින් කියන කටේට පේනවා මොකද පේන්නේ නැති. ඒ නිසා ලබෝචන්ස කියනවා ඔළුවෙන් හිටගත්ත අන්ධ භූත ලෝකයක් මේකේ තියෙන්නේ. ඔය පේන දේ තියෙනවා, තියෙන දේ පේනවායි කියන සන්දර්භය තමයි අවුරුදු 200ක්ම දෙහිට වැඩි ගණනක් පහුගිය ටිකේ මම කියන්නේ. ඕකෙන් තමයි ටෙක්නොලොජි ඇති වෙන්නේ. ඕකෙන් තමයි මේ මේ යටිතල පහසුකම් ජනමාධ්‍ය තේරම හදාගන්න බැරි නම් කොහෙද වෙලා තියෙන්නේ? දැන් මොකද වෙලා තියෙන්නේ? තිබුණු පරිසරයත් කාබාසිනිය කරලා තියෙනවා. සදාචාරයක් කඩලා ගිහිල්ලා තියෙනවා. තමන්ට තමන් අසහනයක් ඉතුරු වෙනවා. ඉතින් මේක භාවනාවේදී අපි යනතනට යන්න මෙන්න මගේ භෞතික අත්දැකීම. එහෙම නැත්නම් මෙවුවා අසුවිදුතන් තියනවා නේද බොහොම ලේසි භාවනාවට පාවිච්චි කරන්නේ. ඒ නිසා සරුවචනසි කියනවා දැන් උන රූපය අල්ලන භාවනා කරන එකට අපි කියන්නේ කායගත සතිය කියලානේ. නැත්නම් කායනුපස්සනාව කියලානේ. නැත්නම් රූප කර්මස්ථාන අනුකරන භාවනාව කියලානේ. අපි ගනිමු අපි මේ නිසනවනේ නිතරම අපි සාකච්ඡා කරන අපි භාවනා මධ්‍යස්ථානයට ඇවිල්ලා පරියංක භාවනාව කරන වෙලාව. පරියංක භාවනාව කරන වෙලාවක අපි මේ කාය ස්පර්ශය කියන දේ ඉතුරු කරලා ඇහැ රූපේ කියන දේ මේ මෙතන කියන්නේ වර්ණ රූපේ පොඩ්ඩකට පැත්තකට දානවා. ශබ්දේශා කන කියන එක පොඩ්ඩකට පැත්තකට දානවා. නාසේශා ගන්ධ කියන එක පොඩ්ඩකට පැත්තකට දානවා. දිවසා රස කියන එක පැත්තකට දාලා මේ කය සහ ස්පර්ශය කියන එක ඒකට පමණක් මනස අනිකුත් ධර්ම කල්පනා කරලා මේකට මානසිකාරය සතිය පිහිටවන ඒක කියන කායගත සතිය කා ගියාසි කා කය අනුගිය සතිය අන්න එතන තිබේ රූපය අපි දැඩි පරිශෙන්ට ලක් කරනවා හරියට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් අතර හරියට දාලා අත බලන්න උන දේ දැම්මා වගේ හිත අන්‍ය වේත වෙන්නා වූ රූප බැලීම සද්ද ඇහිම ගන්ධ බැලීම රස බැලීම తాවකාලිකව ස්වච්ඡන්දේම අයින් කර ගන්න ඉස්සරහන් ස්වච්ඡන්දේ දෙවියන් අයින් කරන බුදුහාමුදුරු කියපු නිසා නමුත් බුදුහාමුදුරුවෝ කිව්වත් කුසල ඡන්දයෙන් තමන් ඒක අයින් කරගත්තේ නැත්නම් අපිට භාවනා කරන්න බෑ. හිතට හිතවිලි ආවත් බෑ, බාහිර ශබ්ද තිබුණත් බෑ, අතරනිනෝටත් බෑ. ඒ නිසා අපි ඇස් වාගෙන භාවනා කරනවා. භාවනා කරලා කියනවා ඉඳගෙන ඉන්න ශරීරය දිහා බලන්න ශරීරය දිහා බලනොත් මේක සමබරකම, ලිහිච්ච ගතිය, නැත්නම් තද වෙච්ච ගතිය, අද කුද ගතිය, විහෙත දැනෙනවා කියලා හිතමුකෝ. ඒ දැනෙන තාකල් අපි පොඩි වෙනසක් ඇති කරන අපේ දෘෂ්ටියේ මෙතිකල් බාහිරාවර්ති වෙච්ච අත්දැකීම දැන් අපි අන්තරාවර්ති කරනවා. මේ තමයි විපස්සනා පටන් ගන්න තැන විපස්සනායෙන් තොර හිත හැම වෙලාවෙම පිටතට දුවන්නේ. රූප බලනවා කියන්නේ, ශබ්ද අහනවා කියන්නේ, ගඳ බලනවා කියන්නේ, රස බලනවා කියන්නේ, පහස කයින් වෙන දෙයක් පහස කරනවා ලබනවා කියන්නේ, හිත හිතනවා කියන්නේ බාහිරාවර්ති. දැන් කය කායේ කායානුපස්සී කියලා බුදුහාමුදුරුවෝ මේ කාය දෙසරකට වචනේ පාවිච්චි කරනවා. කායේ කායානෝ බලනාසලුව. මේ කයෙන් වෙන දේවල් අල්ලනවා කියන පිටියක්. කයි කයano බලන අසුලුව ඉන්නවයි කියලා කියන්නේ මනසක්. නැත්තම් කියන්නේ ඒ ඒ ආයතනයත් හරියටම කායද්වාරයටම යොමු කරනවා. බලනකොට යම් කිසි කෙනෙකුට අර වේදනා සද්ද හිතවිලි වලින් බාධාවක් නැත්නම් ඉන්නවා කියන අත්දැකීම ඉන්නවා ඉඳගෙන ඉන්නවා කියන අත්දැකීම එනවා. ඉතින් මෙන්න අපි දැන් අර බාහිර අවත්‍ය වෙච්ච අත්දැකීම් පොඩ්ඩක් මේ සක්කාය දිට්ඨිය අවබෝධ කරගන්නත් මේ ඇතුළට හරවගන්න. ඇතුළට හරවුවට පස්සේ මේක එක චිත්තක්ෂණයක හිටියට කවදාකවත් එයාට ඒක අත්දැකීමක් වෙන්නේ නැහැ කියන්නේ. කයේ කය පිටියට එක චිත්තක්ෂණ වෙයි. චිත්තක්ෂණ කීපයක් යන්න ඕනේ. ඒක Tamanටම අත්දකින්න. ඒ සාමාන්‍යයෙන් කියනවා දුවාගත්ත ගමන් කිරිවට කොච්චර මොහොන් දැම්ම කවදාකවත් මිදෙන්නේ නැහැ. කිරි සීතල වෙන්න පුළුවන්. ඒ වගේම පොළසඹලක් හැදුවට උණුණුවේ රස නැහැ. ඒක නිවෙන්න ඕන. වල් දෙල් මාළුව රෑ වේල උදේට තමයි රස. රස උණුණුවේ රස නැහැ. ඒකේ තමයි මේ කයේ කය අයහනෝ හිත පිහිටියට පස්සේ කයනෝගේ හිත චිත්ත ගාන චිත්තක්ෂණ ගත කරන්න ඕනේ දැනගන්න මගේ හිත දැන් සද්දෝල වේදනාවල හිතවල නැහැ සමබරයි එක්ක අසමබරයි එක්ක උසයලු එක්ක දඬු වෙලා එක්ක කෝල වෙලා ඉන්නවා ඉතින් මේ විදියට ඒ චිත්තක්ෂණ රාශිය දිගට පවතින නම් මෙහෙම ඉන්න එක හොඳයි. මේක මගේ අනුග්‍රහයක්. සක්කච්ඡාකාරීකමක් කියලා මේ වැඩේට ඡන්දයක් පහළ වෙන්න ඕනේ. ඒ ඡන්දෙන් තොරව අපි ධනපදේ කාලේ ඉර කළ තිබ්බට කුරුසයක තියලා එන ගහලා තිබ්බට ඒක කවදාකවත් භවනාවක් වෙන්නේ නැහැ. මොකද ඒක අනුන්ගේ ප්‍රයත්නකින් ඇතිවෙච්ච අකමැත්තෙන් මිදපු දඬුවමක් වෙනවා. මේක Taman විශ්ින් පනවගත්තක් වෙච්චාම ඒක ආධ්‍යාත්මික ධාර්මික වැඩක් වෙනවා. අතුරු සිත නෙමෙයි. ඔන්න එතෙන් ගියාට පස්සේ දරුවචාර සඳහන් කරනවා සතෝ වාස සති සතෝ පස්ස සති. දැන් කටුගේ ඇතුළට ගියා කටුගේ ඇතුළට ගිහලා එක එක එක එක කාමරයට ගිහිල්ලා එක එක එක එක වීදුරු කූඩුවක තියෙන දේවල් ඉතාම සියුම්ව හදාරන්න පටන් ගන්නවා. ඒ මොකද මේ කය කියන මාලිකාව ඇතුලේ වැඩ ගොඩාක් යන. සමහරක් අසංස්කාරිකයි සමහරක් සසංකාරිකයි. කියන සමහර වැඩ කරනකොට ඒ ඒ වෙලාවේ දකින්න පුළුවන්. සමහර වැඩ දැනගත්තත් නොදැනගත්තත් තිබේ සිද්ධ වෙනවා. සමහර වැඩ හිතලා කරනවා සමහර වැඩ කෙරෙනවා. අන්න ඒ වගේ සර්වඥාන්සේ සඳහන් කරනවා හිතලා දැන දැන කෙරෙන වැඩ වලින් පටන් ගත්තට අපි කවදා හෝ නොහිතා අපිට නොදැනි යන වැඩ දියාවට හිත මෙහෙවීමෙන් තමයි මේක සියුම් කරන්නේ. සත්‍ය සියුම් කරන්නේ. සමාධි සියුම් කරන්නේ. ඒකාග්‍ර කරන්නේ. ඒ නිසා කය තැම්පත් කරගෙන ඉන්නකොට ඉබේ හෝ සංස්කාරිකෝ හෝ සසංකාරිකෝ සවිඥානිකෝ අවිඥානිකෝ හෝ සිද්ධ වෙන හුස්ම තමයි කයේ ක්‍රියාවලිය අඩු වෙනකොට පෙන්වන ලකුණු. මේ වාහනේ කයිඩල් රනින් කියලා එකක් තියෙනවා. වාහනේ එන්ජින් එක ස්ටාර්ට් කරනවා ගියර් එක තමුන්ලා නැහැ. හැබැයි එන්ජින් එක දැන් දුවමින් තියෙනවා. ඒ කියේ පරණ එන්ජින් වල පලාත දෙතරම්. දැන් අලුත් වාහන වල එන්ජින් එක දිවුවට තේරෙන්නේ නැහැ. ඩෑෂ්බෝඩ් එකේ ලයිට් රට එක විතරයි. ඒ තරම්ම shock absorbance හොඳයි. ලස්සනට එන්ජින් එක ස්මූත් දුවනවා. ඒ වගේ තමයි දැන් ඔන්න කය තියෙනවා. එන්ජින් එක දුවනවා. වෙන දුවනවා බව දන්නවා. ඉතින් එතෙන් තමයි ඔන්න අපි අර ඇතුළට නමාගත්ත හිත තවත් පොඩ්ඩක් රූපයේ තාමත්ම ටෝචර් ගහලා තැනකට බැලුවා වගේ බලන්න. බැලුවට පස්සේ අර ඉස්සල්ලා ගත්ත කුසල ඡන්දය අනුව මේ යන වැඩේ හොඳයි. අනේ කලාසුකෙන් තමයි මට මේ මගේ බින්ගේ ඇතුලේ බලා ගන්න පුළුවන් වුණේ. දැන් මම බින්ගේ දිගේ ඇතුලට යනවා කියලා හිතේ බයක්, සැකයක් සොයාගත්තයි කියලා චකිතයක් නැතුව යනවනම් අර පටන් ගන්නකොටම ඇතිවිච්ච ගොරෝසු උස්මත ගිහිල්ලා දීකං වාස සන්තෝ දීකං වාස සමීගාට රසං වාස සන්තෝ පැත්තට යනවා. එතකොට හික්ම වීමක් කරන්න කියනවා සර්වඥාණන්. දීකං වාස සන්තෝ දීකං වාස සමීච පජානත හොඳට දැනගන්න කියනවා දැන් දීර්ඝ හුස්ම. දැන් ඒකට කෙටි හුස්ම කියනවා කරන දෙයක් නෙවෙයි. කෙරෙන දේ ඒ සමහර කෙන මං හයියෙන් ඉස්සලා ඉස්සලා දිගට හුස්ම ගත්තා පස්සේ මං කිචින් හුස්ම අරගන්නෙමින් භාවනා කරයි කියලා. ඒක පටලවාගන්නilla කිරිල්ලක් නැහැ මේකේ. කුසල ඡන්දේ හරිනම් භාවනා ක්‍රමේ යනවනම් දිග හුස්ම ඉල්ල කෙටි හුස්මට යනවායි කියලා කියන්නේ මේ සසංකාරිකව කෙරුණා නම් කරන්න කියන්නේ අසංස්කාරික වෙන්න පටන් ගන්නවා. සවිඥානිකවත් කෙරුණා නම් අවිඥානික වෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙන පටන් ගන්නවා මේකට වෙන්දරලා බලහන් ඉන්නකොට සාන්ත වෙන ගතියක් එනවා. මෙන්න මේ සාන්ත වේගන එනකොට ගොරෝසු හුස්ම සියුම් වේගන එනකොට ඒ පිටින් ඇවිල්ලා වදින මේ වායෝ පොට්ටබ්බ ධාතු ඉන්නේ මේ අපි අත්තල අල්ලගන්නේ කන වැල අල්ලගන්නේ ඒක දිගේ යනකොට අසම්පජාන කාය සංස්කාර වගේක් මතුවෙන්න පටන් ගන්නවා එහෙම නැත්නම් කයේ යම් යම් නూరుණු පුරුදු වේදනා වගේක් පහසු වෙන්න පටන් අර ගන්නවා අර සසංඛාරික බව සසංකාරතලි ගොරෝස බව සියුම් වීගෙන සියුම් වීගෙන සතියේ මේ සංවේදී බව වැඩි වෙන වැඩි වෙන යනකොට අපි බලාපොරොත්තු වෙන්නේ නැති මොනවදෝ වැඩ පිළිවෙලක් වෙනවා මම මේක මෙහෙම මතක් කරනවා බලාගෙන ඉන්න ආස්වාසයේ යම් විපරිණාමයක් සිදු වෙනකොට ඒකට ඇඟිලිනොකස ඒක එමීට විපරිණාමයේ தත්ත්වයට වේගන යනකොට මනසෙන් සකස් කරන ලද මනෝමය රූප එක්කෝ රූප රූප වශයෙන් නැත්නම් ශබ්ද රූප වශයෙන් නැත්නම් ගන්ධ රූප වශයෙන් නැත්නම් රස රූප නැත්නම් පොට්ටබ රූප වශයෙන් පේන්න පටන් ගන්නවා ඒ සමහර බුදුන් දැක්කා කියනවා, ජේතවනාරාමේ දැක්කයි කියනවා. නැත්තම් එක එක එක එක දේවල් දකිනවා. සමහරව කර්ණිමිත සූත්‍රය එනවා, තමට රතන සූත්‍රය එනවා, තමට දේව භාෂාවල් තේරෙනවා කියනවා, තමට යක්ෂ භාෂාවල් තේරෙනවා කියනවා. නැත්තම් පරණ බැනපුවා තේරෙන්න පටන් ගන්නවායි කියනවා. එහෙම නැත්තම් ගඳ දැනෙන්නේ නැත්තු ඉන්න, නැත්තම් දිවට කාහන රස කියලා කලන ගති. නැත්තම් කය එක එක ප්‍රතිපාර වෙනවා, හැල් වෙනවා, මෙලෙක් කරන ගති එන්න පටන් ගන්නවා. දැන් යෝගාවචරයයි ඉන්නවා අර අල්ලන්න පුළුවන් දකින්න රූපේ පේනවා පේන රූපේ දකින්නවා කියන තැනින් මවාගත්ත රූප දිහායි මේ සාමාන්‍යයෙන් සාමාන්‍ය සම්මුති ලෝකේ පවතින රූප දෙක අතරමැද හිර වෙනකොට යෝගාවචරය සත්පුරුෂය දසත්පුරුෂය කියලා හොඳට තේරෙනවා. මේ එනේ එන මනෝ විකාර දිගේ එක්කෝ බය වෙනවා හෝ සතුට වෙනවා කියලා කියන්නේ අර සක්කාය දිට්ඨිය දැන් හේව නැල්ල වැඩ කරන්න පටන් ගන්නවා. ඉසල සක්කාය දිට්ඨිය ඇතුලේ මේ ආපෝතේජෝ වායෝ පටපේ නැත්නම් කේසාලෝ මන පාදාන්ත ආදි වශයෙන් කියපු කොටාසවලි. දැන් ඇත්ත එක වගතර පස්සේ ඒක කොහොමඩක්වත් නැහැ. ඊට පස්සේ ඒක සංසිඳෙන්ට කටයුතු කරනවා කියලා කියන ලොකු පිනක්. එතකොට මෙන්න වගේ අර අසංස්කාර කාය විඤ්ඤාති. එහෙම නැත්නම් ඒකට සංස්කාර කාය විඤ්ඤාතෝ කියන රෙඩිය මම හිතන්නේ පාවිච්චි කරන වචනේ තමයි අසම්පජාන කාය සංස්කාරය. කය මොකද්ද සකස් කිරීම වගේක් කරනවා. හැබැයි ඒක සම්පජඤ්ඤය යටතේ නෙවෙයි සිද්ධ වෙන්නේ. අපි හිතපු නැති වෙලාවට ඔහෙ සිද්ධ වෙනවා. අන්න ඒක එනකොට තමයි කමඨාන් සුද්ධ කියලා තියෙන අත්‍යන්ත වැදගත්කම තියෙන්නේ. එහෙම නැත්නම් මේ බුද්ධ වචනේ තියෙන නියම වටිනාකම තේරුම් ගන්න වෙන්නේ. මොකද දැන් ඉතින් අර බාහිර දෙයක් නෙමෙයි ඇතුළට බහින වෙලාව. ඉතින් ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වේ මෙහෙම භාවනා හරියාගෙන එනවනම් ඒකේ ඇතුළෙන් දේවල් පහළ වෙනවයි කියලා කියන්නේ සුබ ලකුණක්. වැඩි යනවයි කියන එක. ඔය කවදාකවත් මේකේ යෝගාචරයට ධෛර්යයක් නම් ලැබෙන්නේ නැහැ. චකිතයක්මයි ඇති කරන්නේ. ශක්තියක්මයි ඇති කරන්නේ. එක්ක මාන්නයක් ඇති කරනවා. එක්ක තණ්හාවක් ඇති කරනවා. එක්ක සක්කාය දිට්ඨිය වැඩි කරනවා. හැබැයි දැන් මේ යන්නේ තනිකර මනෝ මනෝ මනෝමය පැත්තේ. මෙතනදී යෝගාවචරයම ගුරුසු හිම සුසුම සියුම් බාටපත් වෙනකොට සප්පුරුසානන් දස්සාවි සප්පුරුසාත්මේ කොවිදෝ කියනක ඉතාමත්ම වැදගත් වෙනවා. අහලා දාන්න කෙනෙක් නම් ඉස්සෙල්ලා ඉස්ලාම මේවා දකින්නට ඇබ් දෙක අරිනවා සලුවක සාදානවා නැගිටිනවා යනවා. පහු වෙනකොට දිගට මේක කාගෙන ඉන්න ඕනේ. මේ ඇහැට පේන රූප රූපේ නැත්නම් මේ නාසිකාග්‍රේ දැන වායෝ පොට්ටබ්බ ධාතු විපරිණාමයක් සිදු වෙනවා කියලා කියන්නේ නිසින්ින්ද භාවනාව යනවා. නමුත් එතකොට රූප මනෝමය වශයෙන් මතු කරන්න පටන් ගන්නවා. ආහනේ පටන් ගන්නකොට ඒ විශේෂ සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. මේ දෙකම තියෙද්දී අතිසූක්ෂම ආනාපානට යනවායි කියලා කියන්නේ යෝග ජීවිතේ බලවත්ම බරපතලම අභියෝගය. මොකද යෝගාචර තාම කලකොලයි. කෝඩුයි. එනිසා ඒ වෙලාවේදී ඒ යෝගාචරයට කවුරු හරි කෙනෙක්මක් කෙරුවොත් ඒ යෝගාචරයට දමල ගහලා යනවා නැත්නම් Taman ගැන වැරදි අදහසක් ඇති කරගන්නවා. ඒ නිසා මේක කරන්න බැරි දෙයක් කියලා හිතනවා. එමනේ හොඳ පින්වන්ත දක්ෂ නිසි උපදේශ ලැබපු කෙනා වුණත් මෙතන කඹේ ඇවිදිනා වගේ. ඒ අතිසූක්ෂම ආනාපාන ගිහිලා ආනාපාන විපරිණාමයට ගියාට පස්සේ මේ ඒකට කියන්නේ අසංස්කාරිකව අසංස්කාරිකව මේ පහළ වෙන දේවල් බොහෝමත්ම ඝන බහල වෙන්න පටන් ගන්නවා. බොහෝම ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා සමහරු අභිඥා ලැබුවයි කියලා හිතනවා. සමහරු සෝවාන් උනායි කියලා හිතනවා. එහෙනම් සමහරු මම භාවට අභව්‍යයි කියලා මේ පෙන්න දේවල් නිසා තද්ද බල මතිමතාන්තර වලට යනවා. අද භාවනා ලෝකේ දිහා බලනකොට ඒක හරීම විචිත්‍රයි හරීම සංවේදනීයයි මේ යාන්තමට පෙන්නන මේ මනෝවිකාර අල්ලගෙන ගොඩනගාගෙන මූලධර්ම උපක්ලේශ බව දන්නේ නැහැ එහෙනම් තමයි මෙතන සක්කාය දිට්ඨියක් වැඩෙන හැටි මාන්නේ වැඩෙන හැටි තණ්හා වැඩෙන හැටි දන්නේ නැතුව මේක මේ දක්ෂ යෝගාවචරයේකට හොඳ සරුවට වැටෙන ගහක් හැදිච්ච පිළියක් වගේ. පිල්ල බොහොම ජයට වැහෙනවා. දන්නේ නැත්නම් මේ මනුස්සයා දන්නේ නැත්නම් මේක පිළියක් මේක දුරු කළ යුත්තක් කියලා දන්නේ නැත්නම් අන්න එතනදී සර්වඥාන්සේ කුතුම විචිත කල්යාණ මිත්‍රෙන් මතක් කරලා තියෙනවා. සත්පුරුෂයන්ට මතක් කරලා තියෙනවා. ආර්යයන් වහන්සේට මතක් කරලා තියෙනවා. මේ වෙලාවේදී යෝගාවචරයට යන දෙලොක් අතර හිර වෙලා ඉන්නේ. ලෝකයා ඔක්කොම මේ මනුස්සයාට පිස්සයි පිස්සයි කියලා කියනවා. මොකද අර පේන රූප නෙවෙයි දකින්නේ දකින්න රූප නෙවෙයි තියෙන රූප නෙවෙයි පේන පේන රූප නෙවෙයි තියෙන්නේ. ඇද්දක හතර පස්සේ තියෙනවා. හීනෙදිත් මේක වෙනවා. එහෙම නැත්නම් සක්මණේත් හොඳට හරියාගෙන යනකොට මේක වෙන්න පටන් ගන්නවා. අන්න එතෙන්දි පෙන්ලා දුන්නොත් මේ රූපය ආත්මයක් ඇති කිරීම නැත්නම් ඒ දිගේ සංගঠনය තුලින් සක්කාය දිට්ඨියක් ඇති කිරීමට මේ රූප රූපම අවශ්‍ය නැහැ. මනෝ රූපත් හොඳට ඕම ඇති. ඒක චේතනා සූත්‍රයේදී සර්වචාන්සේ සඳහන් කරනවා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති යමක් චේතනා කරනවා යමක් ප්‍රකල්පණය කරනවා නම් කල්පනා කරන නැත්නම් අනුශය කරනවා තුනේ කොයි එකේ හරි විඥානය කොකලා මේ බව දැනගෙන යෝගාවචරයේ බුදුහාමුදුරුවෝ උපදේශ ලබාන භාවනා කරන චේතනා කරන්න එපා ස්වභාවයෙන් මුස්පැටෙට දෙන්නේ ප්‍රකල්පන කරන්න එපා ප්ලෑන් කරන්න එපා එතකොට වෙන්න තියෙන්නේ අනුශය වශයෙන් ගොජේ දාන ටික විතරයි ඒක දැනගන්න ඒ ප්‍රකල්පන චේතනා නැති වුණත් ඒ මතුවෙන අනුශය ආශ්‍රය කරගෙන අනුශය ආහාර කරගෙන විඥානය පෝෂණය ලබනවා ඒ විඥානේ ඇති පුනර්භවයක් ඇති කරන්නේ. සක්කාය දිට්ඨියක් වශයෙන් හෝ දිට්ඨි වශයෙන් අනුශය ඇති කරගන්න ඇති. සංස්කාර ඇති කරගන්න ඇති. ඒ නිසා මේ වෙලාවේදී යෝගාචර දැනගන්න ඕනේ මේ අද්දක වහගෙන ආනාපාන සංසිඳනකොට මතුවෙන්නේ මගේ නියම ප්‍රകൃතිය. මේ රඟපාන බාහිර ලෝකේ නෙවෙයි ඇති හැටියේ පේන්න පටන් ගන්නවා. ඒ ඇති සමාට උඟාවක් ප්‍රසන්නයි නැත්නම් උඟාවක් අප්‍රසන්නයි. කොහොමද ටිකක් විකෘති. අපේ හිතාන ඉන්න දේ නෙවෙයි. අන්න එතනදී තමයි යෝගාවචරයට නියමම ශ්‍රද්ධාව. බුදුහාමුදුරු කියන්නේ කවුද? ඒ වගේම තමන්ගේ සීලය. මගේ මේ දුසීලකමකට එන එක නෙවෙයි අකුසලයට එන එක නෙවෙයි මේ තමයි පළවෙනි තිරේ අයින් කරපුවා යටින් එන තිරේ පේන හරිය කියලා එක පැත්තකට කියා කි යෝගාවචරයට වස්තුකාමයේ අයින් කළ දැන් කේත කාමයට වැටෙන වෙලාව. වස්තුකාමයේ කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස කියන මේ ප්‍රകൃතිය. දැන් ඒක නතර කරනකොට ඇතුලේ තියෙන ගොජේ එළියට දානවා ඒක කිලේශකාමී. ඒක අටට බොහොම භයානකයි. ආන්නේ ඉතින්දි දැස්සලා යනකොට තමයි සත්පුරුෂයන් දැකපො, කල්යාණ මිත්‍යයන් දැකපො, ආර්යයන් දැකපො, අසු විරුතන් ඇති කලින් කරපු එකෙන් අද්දකෙන් සහිතව යනකොට මේ ඇස් දෙක ඇරලා පේන දේවල් නෙවෙයි ඇස් දෙක වල භාවනා හරියනකොට සතිය හරියනකොට සමාධිය හරියනකොට මතුවෙන මේ දේවලුත් මේක ආත්මය කියලා ගන්නත් එපා මෙහි ආත්මය කියලා ගන්නත් එපා මේ ආත්මයෙන් නිපන්දයක් කියලා ගන්නත් එපා මෙහි ආත්මේ බසන් යන්නත් එපා මේක සර්වචන්නාංශයේ උපදේශයක් වශයෙන් පෙන්වන්නේ නේතම්මම නේසෝමසින මේසෝවත්තා කියලා මේ භාවනා කරනකොට මතුවෙන චිත්ත රූප මම කියන්නත් එපා මගේ කියන්නත් එපා මගේ ආත්මය කරගන්නත් එපා ඒ ඇති ඒ කාර්ය මම කිව්වොත් මගේ කිව්වොත් ආත්මය කිව්වොත් ඒකෙන් විඥානය පෝෂණය ලබනවා ප්‍රතිෂ්ඨාවක් ලබනවා ඒක සංස්කාර කෙරුවා වෙනවා ඊට පස්සේ ටික ටිකට යන පුනර්භවයක් ඇති කරනවා ඉතින් මේ භාවනා කරනකොට එන දේවල් පැහැර අරින්නත් එපා. හරියටම ගුරුවරයාට කියන්න ඕනේ කමඨාන් සුද්ධ කරන ධර්ම සාකච්ඡාවට මෙහෙම මෙහෙම වුණා. ඒක වෙනද මනාපේ හරියම නාපේ පහළ වුණා නම් ඔය රූපං අත්තන සමනුපස්සති කියන එක එක්ක වෙනවා. නැත්තම් රූපවන්තං වාත්තානං කියන එක වෙනවා. නැත්තම් අත්තනිවා රූපං කියන එක වෙනවා. නැත්තම් රූපස්මින් වාත්තානං කියන එකකින් තමයි ඔය සැකේ පහළ වෙන්නේ. ඒකේ පහළ වෙන එක සාධාරණයි. මොකද අපි මෙතෙක් කල හිටපු ලෝකෙට මේක කෝඩු නිසා. නමුත් එතන තමයි අර ලෝකයේ තියෙන සම්මුති රූපවල වගේම මේ හිතින් ඇති කරන රූපවලට ආත්මවන්ත වෙන්න දෙන්න එපා. රූපවන්ත වෙන්න දෙන්න එපා. එහි ආත්මේ ගිල්ලවන්න යන්න එපා. මේක ආත්මේ කරගන්න යන්න එපා. ඔතන තමයි භාවනාවේ පිස්සු වෛදක සම වෙන තැන. ඒක සමාදම් කරවන්න හදනවා නම් දැන් ඔබ මේ අභිඥා ලැබලා තියෙන වාසවලසල් ධ්‍යාන ලැබලා තියෙන අසවලසවල් මාර්ගඵල ලැබලා තියෙන කියලා. ඉතින් කවුද පිටේ ඉඳලා නැහැ කියන්නේ? මේකට කියනවා தත්වගත කරනවා කියලා. බ්‍රේන් වොෂ් කරනවා කියලා. කිව්වට පස්සේ අර මාත්‍යා කල්ප ගාණක් සමාට කාලා ඉන්නවා. හරි කියලා. බුදුරජාණන් කියනවා මෙතෙන් යනකොට පරිස්සම් වෙලා යන්න රූපේ මෙතන ආත්මය කියලා ගන්නත් එපා ආත්මයේ රූපයක් ගන්නත් එපා රූපයේ ආත්මය ගන්නත් එපා රූපේ තුල ආත්මය කියලා බස්සන්නත් එපා ඒක සැක කරන්න. එහෙම නැත්නම් මේක විචක්ෂණ බුද්ධියෙන් බලන්න. මේකට හොඳම වැඩේ තමයි ඒ විචක්ෂණ බුද්ධිය පිළිබඳ පරිචයනයේ ලක්ෂ වාරයක් එන්න දෙන්නේ. දස ලක්ෂ වාරයක් එන්න දෙන්නේ. ඉන්නකොට එකම විදියට එනවා නම් ඒක වෙන්න පුළුවන්. ඒක වරින් වර වෙස්මාරු කරනවා නම් මතක තියාගන්න මේවා නිකන් බලාපොරොත්තු විතරයි. නිකන් ගලාගෙන යන ඡායාවල් විතරයි. මායාවල් විතරයි. මිනිහුවක් විතරයි. හීනයක් විතරයි කිය. ඉතින් අර කලින් අහලා තිබුණා නම් පේන හැමදේම තියනවා, තියෙන හැමදේම පේනවායි කියන එක මෙතෙන්දි පැහැදිලිවම අභියෝගයට ලක් වෙනවා. පේනුණට එහෙමම බාර ගන්න ඕන කමක් නැහැ. ඒකට මොකද්ද බාරගන්නේ වෙනකොට බුදුන් කෙරේ තියෙන සද්ධාව. තමයි පිටලා තියෙන සීලේ. එහෙම නැත්නම් මට මේ හරහා මේ මම මේ සම්මුතිය පිටගෙන යන්න හදන ගමනේදී මේ අතරමඟ හම්බෙන දේවල් වලට ඇක් ඇහෙන්න නරකයි. කාගෙන යන්න ඕනේ කියන දේ තීරුම් බේරුම් කර ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට ඒක තමයි යෝග ජීවිතේ නැත්නම් මුළු සංසාරෙම යා කරන ලොකුම දානය. වස්තු දාන ආරම්භණන් දෙනවා මෙතන තමයි පුරුදු කරන්නේ. මේන කිසිම දෙයක් අල්ලන්න එපා. දීලා දාන්න ඕනේ. චාග පටිනිස්සග්ග මුත්‍ති අනාලය කියන වචන සර්වඥයන් සඳහන් කරනවා. හැබැයි මේ දේ අත්දැකලා අතගාලා කරන එකක් නෙවෙයි. භාවනා කරනකොට මතුවෙන දේ ඒ දේ කරන්නත් ඉස්සලා අර ආනාපානෙ හොඳට සියුම් කරගෙන යන්න ඕන. පිම්බීම හැකිලිම සියුම් කරගෙන යන්න ඕන. වම දකුණ සක්මන සියුම් කරගෙන යනකොට තමයි මේකේ. ඒක ලෑස්ති වෙලා ගියොත් තේරෙන පටන් අර ගන්නවා. ධම්මදින තෙරින්නාංශේ ඒ විසාකෝපාසුමාරි කියපු ආකාලේ අදයි මේ දේවල් වල කිසි වෙනසක් නැහැ. ඒ අවුරුදු 2600ක් ගියයි කියලා ඒක පරණ වෙන පිළුණු වෙන ගතියක් නැහැ. මෙන්න මේ විදිහට සජීවීව දකින්න පුළුවන් නම් අපි කියන එකට වේදල්ලේ කියලා. අපි කියන එකට විචක්ෂණ බුද්ධිය කියලා. එහෙම නැත්නම් ව්‍යාකරණ භාෂාව කියලා. දෙයන්සේ සඳහන් කරනවා. ඉතින් ඒ නිසා ඒකෙදී සක්කාය දිට්ඨිය ඇති වුණා නම් ඒත් සතුට හිතෙනවා අඩු ගානේ මමද දැක්කා කියලා. සක්කාය දිට්ඨිය ඇති වුණා මම දැක්කා. මොකටද ඇති වුනේ? මේ භාවනා කරන්න ඇතිවෙච්ච ආලෝකයකට. නැත්නම් භාවනා කරන්න ඇතිවෙන බයකට. භාවනා කරන්න තියෙන ගැස්මකට, භාවනා කරන්න තියෙන නිදිමතකට මොනවාරි දෙයකට ඔක ප්‍රශ්නයක් වෙන සක්කාය දිට්ඨිය වෙච්ච නිසා ඔය ප්‍රශ්නයක් වෙන සංස්කාර කරපු නිසානේ ආනේක සාකච්ඡා කරන්න කරන්න කරන්න හොඳ පැත්තට ගන්න උත්පැත්තට වේවා භාවනා සාකච්ඡාට හොඳ ඕජාවක් ලැබෙනවා යෝගාචර සමංගන ස්වං විවේචනයකට ලක් වෙනවා ඒ වගේම කිසිම දෙයක් දහස්වර අත්දකින්න නැතුව නිගමනයකට එන්නේ නැහැ එක සැරයක් දැක්කට උපේක්ෂා වෙනවා ඉතින් මේවා ඉතාම ගැඹුරු භාවනා ජීවිතය අවශ්‍ය කරන ගුණාංග ටික. ඉතින් ඒ සඳහා පෙරසකස්මක්. පෙරවුරුවක් ඇති වෙන්න නම් අරියානන්දස්සාවි අරිය ධම්මේකෝ විතේ අරිය ධම්මේසු විනීත. සප්පුසානන්දස්සාවි සප්පුසාමේකෝ විදෝ සප්පුතම්මේසු විනීතෝ කියලා ඒ නිහඬ භාෂාවෙන් ආර්යයන් වහන්සේලා සහ සත්පුරයන් වහන්සේලා මේ පෙන්නනදී ඇර මේ ජනමාධ්‍යයෙන් පෙන්නන හදිසි කෝපය පාරිභෝගිකත්ව වගේ ටික යනවනම් මේක හොද හොද මඩේ මිසක් ඒ ලාභයි තමන තේරෙන මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කවුරුත් නිසා නෙවෙයි මගේම මේ සිද්ධිය එනකොට එළඹ සිටින්න නැති නිසා ප්‍රමාද වෙන නිසා කියලා තේරුම් ගත්තොත් ඒ වුණත් මම කියනවා සතුට වෙන්න පුළුවන් අඩු ගානේ මේ ප්‍රශ්නේ ඇති වෙනකොට ප්‍රශ්නේ දිහා උත්තරේ වැටකදී ප්‍රශ්න විග්‍රහ කරන්න පුළුවන්. ඒ නිසා මේ ධම්මදින්නා සහ විශාකතුම ඇතිවෙච්ච මේ සාකච්ඡා විහිම ආනන්ද ස්වාමීන් මතක කරන ඉඳලා පළවෙනි ධර්ම සාකච්ඡා සංගායනාවට බුද්ධ දේශනාවක් විදිහට අතුල් කරලා තියෙනවා. ඇත්තටම සූත්‍රය මානව බුද්ධ ජනන්සේ අනුමත කරනවා. ඒ නිසා අද අපට භාවනා කරනකොට ලැබෙන අත්දැකීම් යන විග්‍රහ කරන්න ලැබෙන නිසා යම් ආකාරයකට බුදුන් දකින්න පුළුවන්. යම් ආකාරයකට ධර්මයේ දකින්න පුළුවන්. යම් ආකාරයක අපි මේ කරන වැඩේ සංඝයා විසින් සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කෙනෙක් කටයුතු කරන්න පුළුවන්. අපි මේ කරගෙන යන සීලේ හරි කියලා අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේකනේ අපි ස්ථිර කරන්නේ මේ රක්කා චිත්ත නැති කරනකොට බුද්ධිය අවික්කප්පසා ධම්මිය අවික්කප්පසා සංඝිය අවික්කප්පසාද අරියකන්ත සීලිය අවික්කප්පසාද ඇති වෙන වැඩපිළිවෙලක නම් ඉන්නේ අපි ධිකරට මේක වේගගත කරන්න යන්න ඕනේ තෝරණයක් අවශ්‍ය නැහැ මේ විදිහට ධිකර ධිකර ධිකර කරගෙන යනකොට මේ සංසිද්ධිය හදාර ගන්න පුළුවන් වෙනවා නම් ඒක තමයි මේ වගේ අපි ධර්ම සාකච්ඡා ධර්ම දේශනා කිරීමේ අදහස. ඒ විදිහට සීල දෙනාට තම තමන්ගේ භාවනා વિશે තම තමන්ගේ සීලයේ વિશે ශ්‍රද්ධාව ධෛර්යය වැඩි වැඩියෙන් පාල වේවා. ඒ සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන අදහසෙන් ධර්ම දේශනාව නතර කරනවා සීල දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා. අපි දේශනාවේ සමාප්තිය සටහන් කරන්න ඉස්සෙල්ලා මේ පිළිබඳව මතිමතාන්තර ප්‍රශ්න ප්‍රචාරණ විවේචන තියෙනවනම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා ඉන්නවා. එහෙම නැත්නම් අපි ඊත්වතා සාදී ගාථා සජ්ජහානා කිරීමේ දේශනා ශ්‍රවණ සැචිවාරය સમાප්ත කරමු. දැන් ප්‍රශ්නේ අහන්නේ කවුද? එතන දැන් මේ ප්‍රශ්නේ අහන්නේ කවුද කියන එකේ බැලුවොත් එතනින්ම තමයි අතෙන් යන්නේ. ඒ ඒ එහෙම නම් ඒ වචනේම අතෙන් දාපුවම හරි. ඒ මම එයා තමයි අතරක් කරන්නේ. මම දන්නවා ඔබ ඔබම මේ කියන්නේ. විහිළු කරන්න වටින්නේ නැහැ අහන්න ඕන ප්‍රශ්නයක් බව. නමුත් සම්මුතියෙන් උත්තර දෙනකොට ඒකම තමයි උත්තර දෙන ක්‍රමය. ඒ කියන්නේ ඔන්නේ බලන මිනිහා ස්ථිර කෙනෙක් කියලා ගත්තොත් අපි සක්කාය දිට්ඨියට අහු වෙනවා. ඒ බලන යකා මම හරි මොක හරි වෙනස් වෙන જાතිකක් කියලා ගත්තොත් අපිට නිවන් දකින්න පුළුවන්. ඒක විපරිණාමයට පස්සේ විපරිණාම වෙන්නේ ආනාපාන විපරිණාමයේ දකින්න දකින්න එක විපරිණාමයේ වීර්ය. ආනාපාන විපරිණාමයේ උනත් දකින්න එක එකම නම් ඒ මොඩකම එන්නේ. ඇකින මනසම මම මේක පටන් ගන්න එක්කම ඉවර වෙනවා කියලා හිතනවා නම් ඒ කියන්නේ කිසිම භාවනාවකින් හරියන්නේ නැහැ. මෙත්ත වෙන එකයි වෙන්නේ. බලන කෙනා හැමදාම වෙනස් වෙනවා. ත්‍රිඥානශීලෝ ආනාපාන පෙන්වලා දන්නේ ආනාපාන නිවන නිසා නෙවෙයි. ආනාපාන වෙනස් වෙනවා නම් විපස්සනා පුළුවන්. වෙනස් වෙන ආනාපාන කරන යනකොට මතුවෙන ඔය රූප සද්ද ගන්ධ රස නිමිති ඔක්කොමත් වෙනස් වෙනවා කියන එක පිළිගත්තා නම් ඒ මනස වෙනස් වෙන්න කැමතියි. ඒ මනසට බොහෝම ඉක්මනට බහනා කරගන්න. නෑ මං ඊයේ දැකපු එක අදත් ඕනේ. මං අද ඉන්නේ අසවල් ඥානේ, අසවල් ධ්‍යානේ කියලා ඇල්ලුවා නම් කොයි එක ඇල්ලුවත් තමා විහිම මෙතන හිර වෙන නිසා එයාට ඒ දර්ශනේ ඊගාව දවසේ කියවන්න හම්බ වෙන්නේ. එයා අපේක්ෂාවෙන් යන්නේ. ඒකෝද සක්කාය විත්‍ය පහළ වෙනවා. ඉතින් බලන කෙනා වෙනස් වෙන සුළු එකක්. තිතස්ස අඤ්‍ය තත්තං කියලා බුදුහාමුදුර හරස්පර වචන දෙකකින් පෙන්වන්නේ මේ තිතියාගේ වෙනස් වෙනකම. තිතිය කියන්නේ ස්ථිරයි කියන එක. තිතියේ වෙනස්කම කයක තමයි කියන්නේ. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති මේ භාවනා කරන ඉන්න ඉඳගෙන ඉන්න මගේ අන්‍ය භාවයක් පේන්න පටන් ගන්නවා. නොදැක්ක පැති. මේක වෙනස් වෙන්න පුළුවන්. මේක එහෙම ඉච්ඡිතසාර මේ සතහනක් ආකාරයක් නැහැ කියන එකයි. ඒසර ප්‍රශ්නයක් මතුවෙනවා. ඔකට මොකද්ද දෙන්න නම කියලා. කොයි නම දැම්මත් ෆොටෝ එකක් ගන්න විදිහට නමත් වෙනස් වෙනවා ෆොටෝ එකක් වෙනස් වෙනවා නම් ඩෙන්ටි කාඩ් එකට ආලවන්නේ මොකක්ද? මේක නිසා මේ දාර්ශනික ප්‍රශ්නය, ධාර ප්‍රශ්න කියලා කියනවා. ආධාර ප්‍රශ්න. නැවතවල සූක්ෂම සූක්ෂම මේ නෑ හිතියදී සමත වෙන්න පුළුවන්. සමත වෙන්න පුළුවන් අනන්තවත්. ඒ කියන්නේ පය කයන පස්සම කොටසේදී අහිය තමයි කියන්න අමාරුයි මේ යන්නේ සමතද විපස්සනාද කියලා. ඒ දෙකේදීම සමාන ලකුණු වෙන්න පුළුවන්. මොකද තාම සත්‍ය සමාධිය දෙක අතිනත ගන්න වෙලාව. ආලිංගනය කරන වෙලාව. මේ දෙකම අවශ්‍යයි සමත විපස්සනා දෙකට. අර සමාධිය සමත සමාධියද විපස්සනා සමාධියද කියන එක විදර්ශනා සමතේ දෙක වෙන් කරලා පෙන්නන මෙතෙන්දී මේ දෙකම සමත සමාධිය විපස්සනා සමාධිය දෙකම සමාකාර වෙන්නේ. ඒ කියන්නේ උපචාර සමාධිය දක්වා ওই දෙකේ සමාන ගති තියෙනවා. උපචාර සමාධියෙන් එහාට තමයි ওই පොත්පත්වල ඒ වගේ තියෙන ඔය ක්ෂණික සමාධි ආදි වශයෙන් වෙන් කරන්න උත්සාහ කරන්නේ. භාවනා කරපු කෙනෙකුට ඒකට කෙනෙක්ගෙන් අහන්න නැතුව උත්තර දෙන්න පුළුවන් වෙන්න. භාවනා කරපු නැති කෙනෙක් නම් ප්‍රශ්න ආදයි භාවනා කරනකොට සමානයි කියලා. ඒක අපි කියන සමානයි කියලා. වෙන මොනවා කරන්නේ අපිට භාවනා බුරු කරන්න බෑ. නමුත් මේ අමුදෙනෙක් හිතනවා එනවා එහෙම හීන පේනවනේ නිින්ද කියලා වෙන්නේ කියලා. මෙතන තියෙන අවදි භාවයක් අතන තියෙන නිින්ද. ඉතරයි වෙනස. මේ අවදිභාවයේ තිබුණාට පිටින් බලනකොට පේන්නේ තද්ද නිින්දක ඉන්නා වගේ තමයි. මේ නිසා පිටින් ඉන්න කට්ටිය චෝදනා කරනවා මේ කිරනවා කියලා. ඒකයි හුඟක් කලකට ඔය භවනාට උපහාස කරන්නේ. එයාට ඕන කරලා තියෙනවා ඒක හරියට මෙහෙම කරගෙන ඉන්න, එහෙම කරගෙන ඉන්නවනම් භවනාවක් නැහැ කියලා විතරක් හිතනවා. ඒකකොට ඒ කියන්නේ මනසයා මේ රංගපෑමක් කරන්නේ. රංගපෑම තමයි පටන් අරගන්න. බුදුහාම කියනවා සිව් වන්දිනකොට පරිමණ්ඩල කියලා ඇඳපන්. උන් වැඩ කරනකොට පරිමණලේ කැඩුනට ඒක ප්‍රශ්න නෑ. අනිත් වශයෙන් කොට පරිමණලේ තියෙනවා. ඒ වගේ ඉඳ ගන්නකොට හොඳට සමබර වාඩි වෙනවා. වාඩි වුණාට භාවනා යනකොට ඔබ වැක්කිරෙනවා. ඒකේ එහෙම වෙන්නේ නැතුව මේ විපරිණාමයක් කොහෙද අත්දකින්නේ? මම කියන්නේ වැක්කිරෙන්න ඕනේ කියලා. හිතල වැක්කිරෙන්න ඕනේ නෑ. වැක්කිරුණාට ඒක කරන්න දෙයක් නෑ. ඒකෝට තමයි අර අඩහින්දට යන්නේ. ඒකෝට තමයි හිත ඒ ඇති වෙන්න අනුශේ ගොජ දාන්න පටන් ගන්න. නිදි නිදි යනවා. කඩා ගත්තොත් නඩ මනාප කරුවොත් අමනාප කරුවොත් මේක හොඳ දෙයක් නෙවෙයි කියලා සැක කරොත් අර අනවරත ප්‍රවාහය කඩලා යනවා. එන්න පින්න තුවාලෙන් සැර වෙන්න වගේ දිගටම ඇවිල්ලා ඉතින් බලන්න ඉන්න ඕනේ න රූපං අත්තම ගමනේ පස්සේදී රූපස්මි න රූපස්මින් වාත්තනේ න අත්තනිවා රූපස්මි අත්තනිවා රූප රූපස්මින් අත්තනේ මේ පේන දේවල් වල මොන තාලෙන් හරි කොක ගන්න හදනවද කියලා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ওই රූප නොපෙනෙන වෙලාවේදී පේන්නේ නැති එකන සැක උපදිනවා. දැන් මොකේද හිත පිටවන්නේ කියලා. දැන් මේ සක්කාය දිට්ඨිය නැති කරන්න හදන්නේ නැති වුණාට පස්සේ යනවා දැන් මොකද කරන්නේ කියලා. දැන් කොහෙන්ද සක්කාය දිට්ඨිය ගන්නේ සුපර් මාකට් එකෙන් ගේන්න ඕනේ ආයෙ සක්කාය දිට්ඨිය. එහෙනම් මේ යන ගමනේ කොහෙද යන්නේ කියන එක පරමාර්ථ පැහැදිලි නැහැ. ඒ සාධාරණයි. ඒක පටන් ගන්නකොට එහෙම තමයි. නමුත් මේ ධර්ම සාකච්ඡාවේ මේ කමට අසුද්ධකින් කරන්න හදන්නේ ඒ පරමාර්ථ පිසුදු කරලා දෙනවා. අපි දන්න තැන ඉඳලා නැති වෙනවයි කියලා කියන්නේ දන්න සක්කායදිට ඉඳලා සක්කායදිට නැත්තන් කියන්නේ. නැති වෙනකොට මානසිකාර නැහැ. ඒ ඇති. අර කුඩලා මෙහෙම කරගෙන ඉන්න පාරමද? මෙහෙම මෙහෙම කරලා ඉන්නවා. බලන නැති වෙනකොට මෙහෙම වෙලා ඉන්නවා. ළඟින් ගියා නැත්තක් ගලගෙන. ඔය අටවල දින තුෝක්කෝක්කෝ වෙන්නේ. එන දෙයට ගැව්වා. ඉතින් එහෙම විඥානයේ තත්ත්ව අවදි භාවයකට යනවා මොන හරි ආහාරයක් ඉල්ලනවා. ඒකේ සර්වඥයන් කියනවා චේතනා පහනොත් ඒක ආහාර කරගන්න. කල්පනා කරොත් ඒක ආහාර කරගන්න. එහෙම නැත්නම් අනුසේ ආහාර කරගන්න. අපිට කරන්න තියෙන චේතනා කල්පන නොදී චිත්තාමය ඥානදී අනුසයට ඉඩ දෙන්නේ. ඒ ගෙවෙන කම්ම. අනුසය ගෙවෙන කම්ම බලා හිටියට පස්සේ විඥානය අසත් වෙනවා. අපි ඊට පස්සේ විඥාණයට ලක්ෂ්‍ය එකක් හදලා දුන්නොත් ක්ලාන්ත වෙලා ඉන්නේ අසරීපය යරින එක ඕකයි වෙන්නේ. දන්නේ නැහැ මේ වෙලාවේ මේ වෙලා තියෙන මොකද්ද කියලා අපි ඊට පස්සේ විඤ්ඤාණයට ග්ලූකෝස් ටිකක් දෙනවා. අනේ අම්මේ මෙච්චර කල් මයිත් එක සංඛාරයකට ආපු එක කරා දැන් ක්ලාන්ත වෙගෙන ඉන්නේ. ඒ ග්ලූකෝස් ටිකක් දෙනවා පවන් ගහනවා. අතපය දිග ඇරලා කොහොම හරි අරමුණු ටිකක් දෙනවා. තීරහනවා මම දැන් කොහොමද ලක්කාය දිට්ඨි නැති කරගන්නේ කියලා ප්‍රශ්න අහනවා. හරි. හරි ලස්සනයි. ඇවිල්ලා වගේ වගේ නැති වෙලාවට ඒක කර්ම මොනවාද ඒ වෙලාවෙත් ඒකට යන්න පුළුවන් අන්තිම සියුම් ආනාපානෙ ඉන්නකොට ඒක මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්. අන්තිම සියුම් ආනාපානෙ කියලා ඒක තියෙන ආරම්භන සූත්‍රය කියලා එකක්. සර්වචනසින් අහන ආනන්ද හැමතුරෝ පඨ ව්‍යාපෝ තේජෝ වාය අරමුණු කරන්නේ නැහැ. රූප සත්‍ය කතර සාරමුණු කරන්නේත් නැහැ. ඇහැ කන දිවනාශය අරමුණු කරන්නේත් නැහැ. නේව සංඥාන සංඥාදන අරමුණු කරන්නේත් නැහැ. මේ ලෝකේ පරිලෝකේ අරමුණු කරන්නේත් නැහැ. නමුත් අරමුණකුත් තියෙන සමාධියක් තියෙනවා කියලා. මොනවාද කියලා තියෙනවා. අරමුණු සිය ලෝකේ තියෙන දේ ඔක්කොම නම් කරලා කියන මේ කිසි දෙයක් අරමුණු කරන්නේ නැති ඒ ආරම්භනංච සති එහෙම සමාධියක් තියෙනවා ඊට පස්සේ බුදුරජාණන් කියනවා එතන තමයි මේ ආනපානේ අරගෙන යන්නේ දැන් එල ගියාට පස්සේ පෙන්නවා කුඩල මෙහෙම කරගෙන ඉන්න වෙලාව ඉන්න දෙයට ලෑස්තිලා ඉන්න කොයි දෙද? ඉතින් අපි කරන්න හදන්නේ නොදැනුවත්කමෙන් මෙයාට ආහාර දෙනවා අනුකම්පාවෙන්. මේ කාටවත් කැවේ මගේ ආත්මෙට කියලා අනුකම්පා කරනවා. ඊළඟ කියනවා නිර්දයව පහර දෙන්න. ආවනාව දයෝ හිමිච්ච නැවි තම ගුරු කාම කාක ආමුරු ඊවයිච්ච ප්‍රකට නැවත මුටි එකෙන් නලන කරා. ඒක එක්ක එළින් දෙනවා කිසිම ඒක කරන්නේ. ඒ අර ගුරු ගුරු සේවය බලනවා. ඒ ගුරු සේවය කියනවා මෙතෙන් දෙන්න බෑ. මෙතෙන් එන්න බෑ ඒවා ඒ ක්‍රමයෙන් වීතිකම කියලා සයින් කළා පරිඋත්තරණ කියලා සයින් කළා දැන් අනුශේ වැඩ කරනවා අනුශේ තියෙන්නේ නිකන් මල්ලෙන් ගහිලා නිකන් දුම නිකන් හොල්මන තියෙන මොකද ඒත් ඇති අපිට පරියන්කේකින් නැගිටින්න තරම් එහෙම නැත්නම් මේ භාවනා ක්‍රමය එපයි කියන තරම් මේ ගුරුවරයා හොඳ නැහැ කියන තරම් මේ භාවනා නැත්නම් හොඳ නැහැ කියන තරම් ඒකයි ඉතින් බුදුන් කියන එක ඒ මනුස්සයාගේ දෝෂ නෙමෙයි එක්ක චේතනා එක්ක ප්‍රකල්පන නැත්නම් අනුශයත් ඇති විඥාණයට එල්ලී ගන්න. ඒක අපි දැනගත්තට පස්සේ වෙන තියෙන අපි ඉස්සර චේතනා නතර කරනවා. කාය සංස්කාර වචී සංස්කාර නැතර කරන විදිහට කටයුතු කරනවා. ඒකට ප්‍රකල්පන එනවනේ. චින්තාමය ඥාන, අනිත්‍ය දුක්ඛ බලංගක, අසුවේ බලංගක මන ඒ ඔක්කොම ප්‍රකල්පන වෙනවා. හරියට යනවා ඉවත් ඕනේ. ඒක නතර කරුවට පස්සේ අපමෙන් බෑනේ මොකද? බෑනවා සමානලාට කියනවනේ පටිච්ච සමුප්පාද බලපං කියන දෙයින් බලපං. දෙයින් බලපං. එතෙන්ද කියලා බලන්න එහෙම බලනවා නම් ඒ බලන තාක්කල් ප්‍රකල්පන මට්ටමේ තියෙනවා. පැහැදිලිව. ඒ ප්‍රකල්පන කරන්න වෙනවා ප්‍රයත්නයේ ප්‍රයෝජන තියෙන තාක්කල්. ප්‍රයෝජන හැරුණාට පස්සේ ප්‍රකල්පන නැහැ පරිසම්පතෙන් තේරෙනවා. එතකොට යනවා අනුසයට විතරයි. හේතුව සත්‍ය අවබෝධ කරගන්න නම් අපි සම්පූර්ණ දෙන්නේ අන්තර. පැහැදිලිව. සත්‍ය සම්මේ සත්‍ය අවබෝධ නොකළ කෙනාට නිරෝධයක් නැහැ. ඒ නිසා මේ පටිච්ච සමුප්පාදේ වුණා උපාදේ නොදක නිරෝධයක් නැහැ. මොන උපාදේ කියන්නේ පටිච්චසමුපාදේ කියන්නේ යමක් ඇති කල්ලි යමක් සිදුවන්නේ. දැන් ඉතින් අපිට පේනවනේ යමක් තියෙනවා කියලා. අපි ඒක දිහා බලමු. ඒ බලන්නේ මේක හේතු නිසා පහළ වෙච්ච දෙයක්. නැත්නම් මේක දැකයි කියලා නිවන් දකින්නේ නෑනේ. අපි ධර්මයේ ධර්මතාවයේ දකින්න සුළු කියලා තවසක ඒකක් හිතෙනවා. ඉතින් හිතේට පස්සේ ආයෙ පටිච්චසමුපාදේ බලන්න ඕනේ. තුවාල ගන්න පුළුවන් පස්සේ වේද බලන්නේ නෝනේ. යන මාර්ගයේදී. යන මාර්ගයේදී. පැහැදිලිද මේකනේ චේතනා ආනන්දාමක ඇහිලා මට හරියේදී මම දැක්කම මෙතන පරිච්ඡේදන උපාදේ මෙහෙමයි ස්වාමීනි මොකද ඔගේ අමාරුයි. ආ එහෙම කියන්නේ පානනද? ඔබ නැදෙන්නත් බලන්න පුළුවන්. දෙන්නත් බලන්න පුළුවන්. නැත්නම් අකේතල බලන්න පුළුවන්. මොකද භාවිතෝ බහුලීකතු. දැන් අපි දර්ශනයෙන් පහකබ්බා කියන තැනට එනකොට එකක්. භාවිතෝ බහුලීකතෝ කියනකොට භාවනාවයි. මේක ආයත දර්ශන දැක්කට පස්සේ හත් වෙනි එකට තියෙන ආශාවල දැන් ආනන්ද ආනන්ද සාහිත්‍ය කේසගේ පිටලා තියෙන පරිසම්බද දැක්ක කියලා ඡන්දයක් පහළ වෙනවා මම මනාපයක් පහළ වෙලා ඒ බුදුහාමට ඒකත් බලන්න පරිසම්බද දැක්කයි කියලා ආශාවක් ඇති වුණා නම් සතුටක් ඇති වුණා නම් ඒකත් ඒකත් ඇති ආශය අනුශේ කරන්නේ ඒකවත් තියාගන්න එපා ඕක ඔබ දැක්ක එක විදියක් ඔබ මැද ඉඳලා අගට බලද්දී දැකපු දවසේ ඔක ගන්න දෙයක් නැහැ ඔක ඉවරනාට පස්සේ ආයෙම බත් බිව්පත් කවට පස්සේ ආයෙත් දීලා වැටක් කියන වතුර බිවට පස්සේ ඒක හැලනවා. අනේ හැලුණාට පස්සේ ආයෙත් දෙන්න හදනවා. එහෙනම් ඒක තක తీරුකම. ඒ කියන්නේ කෙලෙනවා. අවබෝධ කළාට පස්සේ ආයෙත් නෑ පස්සේ. අවබෝධ කෙරුවනම් වෙනවා. චින්තාමය පැත්තේ ඉන්න කට්ටිය මේ මෙනෙහි කරනවා. අර්ථ නැති දේවල් સંદર્ભ දාගෙන චින්තාමය පැත්තට යනවා. මොකද චින්තාමය හරිය ලස්සනට ඒ වෙලාවේ බාධා නැතිව හොඳට කරන්න පුළුවන්. ප්‍රකල්පන ලේසි. ඉතින් ඒකට එයා හිතනවා මේක වටින දෙයක් කියලා. මම උදාහරණ මේක ප්‍රකල්පණයක් බව තේරුම් අරගෙන ඒක හැදුනට පස්සේ ඒක අතහැරලා අනුසයට ඉඩ දෙන්න බෑ චේතනා ප්‍රකල්පන තියෙන තාක්කල්. නිසා චේතනා අයින් කරනවා. එස ප්‍රකල්පන ගොඩාක් හොල්මන් කරනවා. ජීවගේ වගේ වගේ වගේ දාලා යමක් නොකර සිටීමේ හැකියාව බලනකොට එනවනම් එන්නේ අනුසය. ඒකටත් නැත්නම් තමයි හිතන දෙයකට ඡන්දය ප්‍රේමයක් ඇති වෙනවා නම් එහෙමනම් ඒක ඇදලා යන්නේ. ආ මේක දැක්කොත් ඒකවල තමයි උපාදානයේ උපාදානස්කන්ධය සංස්කාර නොකර ඉන්නවයි කියලා කියන්නේ ඒක තමයි. ඒ සංස්කාර නොකර ඉන්නවා කියනක චේතනා ප්‍රකල්පන අනුසය වශයෙන් මට්ටම් තුනකින් ඒ ඔය චේතනා සූත්‍රය සඳහන් කරනවා. ආනාපාන සතියේ කාය සංස්කාර මනෝ සංස්කාර වශයෙන් චිත්ත සංස්කාර වශයෙන් සඳහන් කරනවා. විවිධ ක්‍රමවලට කරවච්ඡාසේ පෙන්ලා දෙනවා ගොරෝසු දැන හිට සිම්තන්ට යනකොට ඒකේ මැද තැන ඇත්තටම දක්ෂ යෝගාවචරයෙකුට වෙන්නේ ඉතින් යෝගාවචරය ආර්යයන් වහන්සේලා දැකලා සත්පුරුෂයන් අහලා නැත්තම් මේ අභිරමණයක් කරනවා ධර්මයේ අභිරමණයකට යන්න පටන් ගන්නවා ෆිලොසොෆයිසින් යනවා මේ ඉතින් හිතන්න යනවා ඉතින් ඒකෙදි වෙන්නේ පමගාලේ පැටුනවා වගේ හොයන්න බැරි වෙනවා ප්‍රත්‍යක්ෂයේද ප්‍රකල්පනද කියලා ඒක ඇත්තටම හොඳට මම දැක්කා මහසිසයිරොත් උත්සාහ කරලා තියෙනවා මේ දෙකම විපස්සනාම තමයි කියන්නේ ඒ වෙලාව ඇති වෙන චින්තාමය ඥාන විපස්සනාමයි ප්‍රත්‍යක්ෂ විපස්සනා නෝ පිට පඩල වෙන්නේ නැති වෙන සැකපහරන්නට පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂයට හේතු කරන්න කියන්නේ. ප්‍රකල්පන පැත්තට උඩගිනි දෙන්න යන්න හොඳ නැහැ. දීම තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ ආනන්ද බය පරිණාමපත දැක්කයි කියලා කියන්නේ බාහිර දැකලා නැති ඉන්න. දැක්කම හැලෙනවා. අසසාරි අරුවක් ඇති අරුණක් නැති බව ඉදිරියට යන්න ඕනේ නැහැ. දැන් එතන පිළිච්ච ගතිය එනවා. ඉදිරියට යන්න හදනවා කියන්නේ අසන්තුෂ්ට භාවය. නෑ. ඒක කර්ම යන්නත් නෑ. ඔව්. ඒක ඉදිරියට ඉන්න පුළුවන්. සම්බදාරකින් දෙනවා. ආනාපාන සතිය අපි ආරම්භ කරන්නේ නැවනම් ඒක අපි දිගටම දිගටම දිගටම ආරම්භ කරලා යන්න පුළුවන්. මේක කතරම් දිනවසක් ඒක තමයි කන්ටේන්මන්ට් එක කියන්නේ. ඒ තමයි පිරිච්ච ගතිය කියන්නේ. ඒ තමයි සම්පත්‍ති කරගතිය කියන්නේ. මේ සම්පත්‍ති කරගතිය ධර්මත්‍ත්‍ය ලැබන්නේ නැතුව නිවන දකින්න. තව ඉස්සරහට හොයනවා කියලා කියන්නේ මේක පහුරු ගන්නවා කියන එක නෙමෙයි. මේ සැකයක් නෙමෙයි. එහෙම නැත්නම් දෙගිඩ හිතක් නෙමෙයි. දෙගිඩ හිත කියන්නේ වරණයක්. දැන් අපි මේ සංසාරේ ඌනතාවය නිසා නදුවන්නේ මේ මදි කියලානේ. අතින්දි తాවකාලික ඇතිපතියක් වෙනවා. ආනේ එතන පොඩ්ඩක් ඉසුතුලාපා. එහෙනම් ධම්මචිතය ලැබපන් ඊට පස්සේ උඩ බලතේ මේ පැත්තට ගියා නම් හිතතාවය වෙනවා දැන් උඹට තියෙනවා යම් කිසි විදිහේ ලොකු සංජපාශික සාසනත් සම්පත්‍ති කරවස්ථාවක් වෙනවා ඒක මිස්ටිකේ කියලා කියන්නේ හෝල් බොඩි එක්ස්පීරියන්ස් කියලා මුළු අත්දැකීම සම්පූර්ණ gediyak කිසි කෙනෙක් කරන දෙයක් නෙවෙයි අඩුවකුත් නෑ ඉන්නේ ඒරියා නම්බර් අනලොයි ඒක ඒක විශ්ින්ම පිළිලා ඇයිමෙන්ට හිත දෙන්නේ ආ මේක හොඳට පදම් වුණාට පස්සේ තමයි අපි නිරාමිෂ සැපය අඳුරගන්නේ එතකොට අවේජිත සුඛයත් ආමිෂ සුඛයත් දෙක අතර දෙපැත්ත පේනවා. මෙතන පදම් වෙන්නේ නැතුව මෙතන තහවුරු වෙන්නේ නැතුව තිකිය ලබන්නේ නැතුව අපිට කවදාකවත් අර අවේදිත සුඛයක් ගැන හීනකට හිතන්න. මොකද අපි ආපහු යන්න හදන්නේ ආමිතේ. ඒ නිසා කවදා හරි නිවන් ළඟින් ඉස්සරලා නිවනේ ලකුණු අඳන්න. පිළිච්ච ගතිය. සම්පත්‍ති කරගතිය. සම්පත්‍ති කරගතිය කියන්නේ ඉස්සරහක් නැහැ. That's it. වේදේ නෝ හරි. ඒකට පේන්න පටන් ගන්නවා මෙතන තමයි පොඩි කාලේ අපි හිටියේ. දැන් කිරුවේ ආපහු එතන ගිය එක මිසක ලැබපු දෙයක් නැහැ. පොඩි කාලේ අපි හිතේ ලැබිච්ච දේ රස කියලා දැන් ඉන්නවා. දැන් අපි ජීවත් වෙනවා. ජීවත් වෙන තටමනවා නෙවෙයි. ඔය දන්නේ නැහැ. ඒකට අවදි නැහැ. එයා අවදි නැතිව මෙතන තියෙන්නේ බුදු වෙන එක, මෙතන බුදු වෙන එක. ඒක ප්‍රබුද්ධ දෙක තියෙන බුදුරජාණන් කියනවා මේ සිහි නැති එක අත්දකින්න පුළුවන් සතිය දිනු කෙරුවොත් මරණ හැටි අත්දකින්න පුළුවන් නිින්ද යන හැටි අත්දකින්න පුළුවන් එතකොට තමයි ඔබට හිතේ අර මෙතෙක් අත්දකපු නැති අටකොට ඒ කියන්නේ අයිස්කුටේ යටහරිය නිදානේ යටපැත්ත දකින්න පුළුවන් වෙන්නේ මුනිස්සු හිතුවා ඉස්සලා මේක මනුෂ්‍යකර කරන්න බෑ කියලා මෙතනින් මෙහාට යන්න බෑ කියලා නැන්සේ හරි පරිශීලනය කරලා කෙරුවේ මොකද්ද ගියා අඩියටම ඇති කිව්වෙත් නැහැ තව ගොඩක් වැඩ තියෙනවා මේත්ම දැයි මෙච්චර කල් මිනිස්සු මේක බෑ කියවන දෙයන්නාසේ වාර කියලා තිබ්බනේ දැන් පුළුවන් අරමුණු අරමුණු කියන්නේ දෙයන්නාසේ අතහැරනවා නේ වෙලාවේ ක්‍රියේට කෙනෙක් නැහැ නේ ඉතින්දී දැන් බෞකාරයක් නැහැ නේ බෞකාරයක් නැතොට පූර්ණ ජීවිතයක් තියෙනවා එහෙනම් හැඩ ගන්න ජීවන සාහිත්‍යද හම්බෙච්චා සැප කියලා නේ කිව්වේ දැන් මොකක්වත් නැති වෙච්ච වෙලාවේ සියල්ලෙන් ආඩි ගතියක් හැදෙනවා. එතකොට අර මුළු ලෝකෙටම කියන මේ ආර්ථික විද්‍යාව පචලයි. දේශපාලන විද්‍යාව බොරු. මොන සමායේ කාටවත් ඕනේ මේකට. මම දැන් මෙතන ඉන්න මේ ස්වරාජ්‍ය පහල වෙලා තියෙන්නේ නම් සක්විතර දෙකකටත් වැඩිය හොඳයි. අක්විතරේම හම මේ පිච්චික තියන්නේ නැහැ නේ කියලා ඒකට අවදි වෙන්න පුළුවන්. අවදි වෙනවා කියලා කියන්නේ සීසන් කරනවා. ඒක ඒක සිද්ධි කරනවා. ඒක මගේ ජීවිතේ මම ලබාගත්ත හොඳ මේ සංදිස්ථානයක්. හොඳ මේ කඩයිමක්. ඒක හරියට කියන්නේ තී පිනුන් තටාකේ බෝඩ් එකේ ඩයිවිං බෝඩ් එකේ කෙලවරට ගිහිල්ලා ඉන්නේ දැන්. පිනුමක් ගහලා ඕන වතුරට පයින්න පුළුවන් නැත්නම් ගොඩට එන්න පුළුවන්. එතන නිකන් කෙපුල් වෙනවා. ආන් එතන ඉන්න කෙනා තමයි ඇත්තටම යෝගාවචරය, විපස්සකය, එහෙම නැත්නම් සත්පුරුෂය, එහෙම නැත්නම් ශාක්‍ය පුත්‍රයා, එහෙම නැත්නම් ශාක්‍ය සිංහයා කියන නම් ඔක්කොම වටබදලා තියෙන්නේ ඔය අතරමැද ඉන්න කෙනා. පේන තියෙන ලෝකයට පේන තියෙන මිනිහා නිකන් මේ මේ හිස් කරලා තියෙනවා. මොකද නෑ හිස්කම තමයි පිළිච්චකම. පූර්ණ පිළිච්චකම තියෙන අරමුණු වලින් හිස්චින හැබැයි සමාධියක් තියෙනවා. මේ සතියක් තියෙනවා. හැබැයි තියෙන සතියටවත් බැඳීමක් නැහැ. ඒක ධර්මතාවයක් මිසක මගේ නෙවෙයි. ඒක ඒ කවුරුහත් මේ පාරේ ගියොත් තොතෙන් දෙනවා. ඒක මම උපයෝගයක් නෙවෙයි. කියලා ඒකේ තියෙන සීමාව කඩලා යනවා මේ. මම උඹ. හරි වැරදි මොකක් කරන්නේ? ඉතින් ගියාට පස්සේ තේරෙනවා මේක අත්දකින්න නැති මිනිස්සු ඉස්සර. මව් තකුම් කොහොම සැක කරා. කුලප්පු වුණා අපව දුගනාව කාමෙට. ගෞතම සිද්ධාර්ථ තාපසතුමා විතරක් මේක හොඳට තහවුරු කරගත්තා. තහවුරු කරන කිව්ව උඹලා කියන දේවත් උඹලා කියන මේ අනාලම්භිත தত্ত্বය සතියට తాවකාලිකව අල්ලතැයි. අල්ලපු දවසේ මේක ඉස්තර කරගන්න ඕන නැහැ කියන හැඟීම පහළ වෙනවා. එතකන් ඇත්තටම නිවන අරමුණු වෙන්නේ නැහැ. අපි නිවන කියලා එතෙක් කල අරමුණු කරගෙන ඉන්නේ මොකද්දෝ අල්ලන්න පුළුවන් එකක්. අතන ගියාට පස්සේ පේනවා මේ ශුන්‍යත්වයේ තුල තමයි පූර්ණත්වය තියෙන්නේ. මෙතන මේ පිළිචිකතිය තියෙන අරමුණේ හිස්කතිය. ඉතින් ඔබ කියනකොට උදාහරණයක් වචන පාවිච්චි කරලා තියෙන හැටි సౌందර්යය. තාර්කිකයි. විද්‍යානුකූලයි. ප්‍රායෝගිකයි. හැබැයි විප්ලවයි. තියෙන තියෙන සම්මුතිය කඩවැයන විදිහ තමයි කියලා දෙන්නේ. ඉතින් තනි මිනිහෙක් දොස්තරයන් දෙන්නේ දුරේ අරමුණු දෙවිදානම් දෙහිනේ දෙනයි මනස අමාරු වෙනවා. මේ මේ ඒක ඒක අපිට මේ දැන් මේ ඉන தත්ත්වයටදී අපිට හිතා ගන්න අමාරුයි. අපිට කියන්නේ අපිට විශේෂීෂ්ඨ වෙන්නේ නැති දෙයක් වෙනවයි කියලා. නමුත් අනුශයක් කියන එකක් දැන් මුතුදැන්ස මේකෙත් කියනවා අනුශයක් අපි දැන් නැති උනහට දැන් කාපට් එකේ ආලා තියෙනවා. එහෙමයි මහරජනේ අරමුණු ගිලනතර පළගෙවීමත් අපයට හේතු ටික තියෙනවා. ඒ කියන්නේ දැන් බලත් වෙනව ඇති යම් යම් දේවල් එනව ඇති අපේ සංවේදීතාවයේ මැදියේ කල්ලන්නේ. ඒ ස්ථානාංශයේ යම්කිසි කෙනෙක් සීන ඇතුළු ඉන්නවා කියන්නේ කිසිම අරමුණක් යාන්නේ අපි තනාගත අරමුණක් නැහැ. පෙර භවයකවත් නැහැ. ඒක ප්‍රතිසන්දිය ගන්න පුළුවන් ශක්තියක නෙමෙයි ආදැන්නේ. නමුත් එයා මැරෙන්නේ ඉස්සෙල්ලා. ඒක පෙරණ දෙයක් සිහි නැහැ කියලා. ඒකේ මනස අවදිමත් වෙලා යම් අරුණක් අරගෙන තමයි චුත වෙන්නේ. ඉන්නකන් යලා හිටින්න බෑ. එහෙනම් අපි ලකුණ ඇසින් ජයගම ගන්න රාත්‍රිය. නෑ ඒක වෙල්ල කපන්න කියන ඇනස්තීසියා එක ගහලා තියෙන්නේ. බෑ අටක් කියනවා. මේ ඉන්ජෙක්ෂන් එක ගෑවි 56ට මට තියා. කපලා කොටලා ගෙනත් දාලා කරා මම දන්නේ නෑ. හැබැයි අර මිනිස්සු කියනවා පැලේකම මම සීකරලා ගෙනත් දානවා මම දන්නේ නෑ. අපරාධ රශී ගත් එක account එක ඉල්ලලා ගන්න පුළුවන් මම ඕක අල්ලා ගන්න එතනම ඉවර කරනවා ඔය අතියෙන් භවංගෙන් මැරෙන්නේ නෑ මං කියන අයිසත් ඒක ඔය කියන මුළු ධර්ම පිළිගන්නවා මෙතෙන් නෙමෙයි මැරුණෙත් නෑ සීයාව. සීයාවට පස්සේ අර පරණ මතකය ආපහු ගන්න අර අතරමැද සම්බන්ධයක් තියෙන්න eBay. ඒ බවංගෙන් මතක කරලා බරංගේ ඕනේ. අපි බවංගේ අපි අනුශේගම් කොහොමවත් ආරම්භණයක් එන්න eBay පෙරභවයක හෝ බංගෝ දැන් තියෙන වේදනාවක් හෝ සංකල්පනාවක් එන්න ඕනේ. ඒක තමයි. දැන් මේ ප්‍රශ්නෙට බලපාන්නේ ඒක ඊගාවට එන අරමුණ අර පරණ පුරුමේ ඊයගෙම රුචි අරුචියන්ට අර්ථකථනයක් දෙන්න නම් යට මෙමරි කාඩ් එක යන්න eBay. මෙමරි කාඩ් එක තමයි බලන්නේ. උපත්තියයි බලංගේ සිටිය එකක් නමුත් බලංගේ කියන කතාව මම මම ඇනලයිස් කරන්න යන්නේ නැහැ. මොකද බලංගේ කියන එකක් ඔය ත්‍රිපිටකේ නෑ. නමුත් විඥාන සෝතේ කියන එකක් තියෙනවා. ත්‍රිපිටකේ නැති වුණා. දැන් අපි සිහියට වෙලා නැගිටින්නේ අලුත් නිය. නෑ. මේ චිත්ත ප්‍රවාහයම තියෙන. ඒකට අනුශය කියලා. ඒ ඒ කර්ම ශක්තියම තියෙනවා. ඒ තියෙන එක තමයි අපි ගන්නෙ. ඒක නිකන් නෙමෙයි සිටිවිල්ලක්. සිටිවිල්ලම මේවා වෙවි යන්නේ එකක්. ඒකට ඇත්තටම අපිට කියන්න බෑ ඒක චිත්ත ඔය 52ක් චිත්ත වලට වැටෙනවාද කියලා. නමුත් හිතේ ස්වභාවයක් තියෙනවා. ඊටාමත්ම දක්ෂකම නෙමෙයි එතෙන්දි මැරලා පිටතනකට නෙමෙයි ඌ 100ට පස්සේ පරණ එකම ඉන්නේ කොහොමද කියලා. මොනම චිත්තයක්වත් දෙපාරක් තියෙන්නේ නැහැ කිව්ව වෙලා අංකක්. ඒ එනේකට සාපේක්ෂව අරගෙන තියෙන ගතුන මේකට ගන්න. ඒකමයි චුති වෙන්නේ. නමුත් චුති වුණොත් ඒකෙන් යා උපත්තියම චුති වෙන්නේ නැණ කොටියට ගලක මිනිහෙක් වෙන්නේ. එයා කොටිය කොටි ආත්මය යන්නේ ඒකෙන්. ඒ ඉස්සෙල්ලා එන චිත්ත අවසාන චිත්ත විදියට ඒ ආරුණක් ගත යුතුමයි ඒක තේරුණා නේද පොඩක් කියලා ඉඳලා නැහැ කවදාවත් නිකන් නැහැ ඒක ඒක ඒක පිළිබඳව ඇත්තටම ඒක චිත්ත නියාමයක් වැඩ කරන්නේ. නමුත් ඒකෙම අනිත් පැත්ත ගන්න පුළුවන් අපි සම්පූර්ණ භවනාන් කියලා සම්පූර්ණ අරමුණු කපුවා කියලා අපි හිතමු. නැත්නම් සී නැතුණා කියලා ඒක නින්දට ප්‍රම කියලා ඊට පස්සේ නැගිටින වෙලාව වෙනවනේ අපි. මැරෙනව නෙවෙයි. නැගිටින වෙලාවේ නැවත සක්කාය හිතේ සකස් වෙන හැටි බලනකොට ඉතින් පැහැදිලිවම පේනවා සක්කාය දිට්ඨිය නැති වෙලා තිබෙන මනුෂ්‍යයන් අවදි වෙන්න මොකද සාධ්‍යයක් හරි ගන්ධයක් හරි රසයක් අරමුණක් එනවා. ඒ අරමුණ අපි පරණ පුරුදු මචමතාන්තල අනුවටම අපි අර්ථකථන දීවෙන්නේ අපි මම ඇති කරගෙන නැගෙන්නේ. ඒක ඉබේ නේද? ඔව්. ඒක නිසා භාවනාවෙන් නැගිටිනකොටත් ක්ලාන්ත වෙලා නැගිටිනකොටත් සිහියෙන් නැගිනවා හැම වෙලාවෙම අපි දන්නවනම් අපි සක්කාය දිට්ඨිය පූර්ණ වශයෙන් නැතුණත් ඒ නිින්ද වෙලාවේ සක්කාය දිට්ඨිය හෙම්බත් වෙලා තිබුණානේ. එතන නිදි ක්ලාන්ත වෙලාවේදී නෝ භාවනාවේ එතන ඉල්ල තියුණානේ. ඉතින් ආපහු දැන් එනකොට අරමුණක් එනවා ඒක බාහිර දෙයක්. ආපු අරමුණට අපි පුරුදු රුචිආර්ජකම් අනුව අපි අර්ථකථනය දීමෙන් ආ මම එයා මත වෙනවනේ. ඒකයි ජානි සතිසම්පජානිය පුරුදු කරේ. ඉතින් සතිසම්පජානිය ගත්තා මොහයක් නෑ. එන චුචුරා මොහයක් නැතුණත් මැරෙලා නැතුණත් අලුතින් උපදිනකොට ඒකට අවදි වුණාට මිනිහට අලුත් වෙන්න අවස්ථාවක් තියෙනවා. දැන් අලුතින් අල්ලගන්නේ කවුරුත් කීප කරන්නේ. ඉතින් සර්වඥාන්සේගේ පුංචි මජ්ජේ සූත්‍රයේ මෙතන පොඩි මේ ඉංගියක් දෙනවා. ඔබට Nirodhe දකින්න ඕනේ නම් බලන්න ඕනේ උච්චතිය උප්පත්තිය. උප්පත්තිය බැලුව පමණක් Nirodhe දකින්න පුළුවන්. දැන් මේ අපි ගක්කනි දර්ශනයේ අපි දැන් Nirodha වෙලා ඉවරයි. අපි දැන් ගිහලා සීනති වෙලා. අපි නැත්තම් භාවනා කියලා බිඳුවට බෑ නැත්තම් නිින්ද ගිහිල්ලා. ඉතින් ඒ වෙලාවට අපිට කල්පනා කරන්න බෑ මොකද බීවට පස්සේ මිනිහට බණ කියලා වැඩන්නේ. අපිට තියෙන ඊට පස්සේ නැගිටිනකොට හිතන්න ඕනේ ආයේ තොරණ ගැහුවා. නැගිටින්න නැතින වෙලාවේ සීයේ භාවනා නැත්පත්ලා නැගිටින්න නැගිටින වෙලාවේ ක්ලාන්තයකලා නැගිටින්න නැගිටින වෙලාවේ අපිට අදිෂ්ඨාන ගන්නේ මට මේක සතියෙන් ඉඳ ලැබේවා කියලා නිින්දෙන් අවදිනකොට සතියට ගත්තොත් අපිට තීරණ පටන් අර ගන්නවා එතෙන්දී අපි උර චක්‍රමාලාව ආයේ දාන්නේ කවුරුත් නෙවෙයිනේ අන්න ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා හිත අවදි වීම සහ ඇසරීම කියන දෙකත් කඩලා මෙනෙහි කරන්න කියලා පුළුවන්. එතකොට තේරෙනවා මේකම තමයි නැති වෙගෙන යනකොට සිද්ධ වෙන්නේ. මෙයාට ඇති වෙනකොට තියෙන එක. ඒක මජ්ජේ සූත්‍රයේ බුදුහාමුදුරු කියනවා ඇතිවීම දැකීමට අපි කැමති. අපේ ක්‍රමේ හැදිලා තියෙන සක්කායිත ඇති වෙනවා දැක. ඒකම පෙන්නපන්. බින්දුවේ ඉඳලා නැගින හැටි උඹට දවසේ ඒක ඩිකන්ස්ට්‍රක්ෂන් ඩිකන්ස්ට්‍රක්ෂන් කරන්න කියනවා. අනිත් පැත්තෙන් තමයි තියෙන දැනලා නැති වෙන තරම් බලන ධෛර්යයක් එතකොට දෙනවා. කරගෙන කරගෙන යනකොට මේක වැඩි වෙන්න වැඩි වෙන්න නින්දදී පවා දැන් ඇති වෙන්න හදන්නේ දැන් අවදි වෙන්න හදන්නේ කියන මායාව ඡායාව එන තැන දකින්නයි කියන්නේ හොඳ යෝනිසෝමනසිකාරයක් එතකොට එකිනෙකට එකිනෙකට ප්‍රතිඋත්පන්නයි එනිසා නිතරම සීන ඇති වෙන්න නිතරම සීයෙන් නිතරම අරමුණ නැති වෙන්න නිතරම අරමුණ ඇති කරගන්න නිතරම නිදා ගන්න ඕන නිතරම අවදි වෙන්න හැම අවස්ථාවකම වෙනකට වැඩිය පුංචක් සංවේදී වුණොත් බුදුහාමුදුරුවෝ කියනවා නිරෝධ පැත්තම ඉස්සර කරන්න යන්න බෑ. ඒකට ඒක නිකන් නාස්තිකයි. උපත්ති පැත්ත බලනවා. අබසිය එනකොට අවදි වෙනවා. එහෙම නැත්නම් ඊට පස්සේ බලනකොට ඒ අරමුණ ඇතුළේ අරමුණේ එක නෙවෙයි. කාමයේ ඉඳලා ද්වේෂයට යනකොට කාමයේ ඉඳලා අපි ද්වේෂයට යනකොට toy හෙල්ලම වෙනවා. කාමයේ ගෙවුනට දැන් වම අතහැරලා දකුණට යනකොට දකුණේ ඉඳලා වමට යනකොට නැත්නම් එක ඉරියව්වකින් දහරියවට යන සම්පූර්ණ කපහැරීමක් නැති වුණත් අරමුණෙන් අරමුණට ඉරියාපත මාරුවක් වෙන හැම වෙලාවෙදීම ඔගේ මයික්‍රෝ ලෙවල් එක තියෙනවා. ඉතින් ඒක නිකන් අන්තිමට සොයා බැලීමේ පරිශන තෘෂ්ණාවක් එනවා මේ හැම වෙලාවකම හැකි වෙලාවක පුළුවන්තරම් මයික්‍රොස්කෝප් එක දාගෙන කොහොමද රාගෙ මතුවෙන්නේ ද්වේෂෙ මතුවෙන්නේ ආශ්වාසෙ මතුවෙන්නේ ප්‍රශ්වාසෙ මතුවෙන්නේ කියන පැත්ත එච්චර උදාහරණ ඒ ටික උඹ කරලා දෙනවා නම් ඒ ටික මම ඔබට සාහිතික වෙනවා නිරෝධේ සාහිතික කරන්න උපත්ති බලපන් උපත්ති වෙනවා අපි හිත කැමති ඒක මංගලයි නිරෝධේ දුර්මංගලයි නමුත් උපත්ති බලනකොට පේන්නේ ගෙවීම දැකීමේ දක්ෂකමක් ඇති වෙනවා. ඉතින් මේක තමයි බුදුජානනාංශයේ තියෙන මේ මේ මේ මේ වශිය මායාව. එහෙම නැත්නම් යතුරු නැත්නම් රහස. නිසා හැම දෙයක්ම ඇති වෙන්නේ නැති වෙන යන ලෝකෙ අපිට ඇති වෙන්න පරිශ්‍රම කරත හැකියි. ඇති වෙන හැම වෙලාවෙදීම ජීවිතය ගැන බලන්න එපා. අතු වෙන තු වෙන බල බල බල බල ඉන්නකොට අන්තිමට ඒ මාර්ගෙම ගෙවීම නොතකින්න බැරි ගැටලුවක්. එහෙනම් අපි සතිವಾರයේ සමාප්ත කරනවා